සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං Come on, I'm coming down. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ හත් වෙනි දවසේ කියලා කියන්න පුළුවන් නැත්නම් හත් වෙනි දවසේ පවත්වන හත් වෙනි ධර්ම දේශනාව කියන්න පුළුවන් එහෙම නැත්නම් අවසාන ධර්ම දේශනාව ඒ සඳහායි අපිට දැන් කාලය ලැබිලා තියෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පරියේෂණං පටිච්චලාභෝ ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං පරියේෂණං පටිච්චලාභෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ලෝකයේ මේ තණ්හාව නිසා ඇති වෙන ගැටුම් ආරවුල් කලා විග්‍රහ විවාද කියන කෙලවරේ ඉඳලා පටන් අරගෙන එහෙම නැත්නම් මේ දුක දෙන ඒ කෙලවරේ ඉඳලා පටන් අරගෙන ඒ ලැබුගින්නක් බවට පත්වෙන මේ මහා දුක්ඛදක් පටන් ගන්න මේ පුංචි ගිනි පුළඟ පුලිඟුව දක්වා ක්‍රමයෙන් එන ගමනක් මේ දවස් කීපෙදී අපි උත්සාහ කළේ ඒ සඳහායේ යම් කිසි වේගයක් ආවේගයක් තරහාවක් පටිගයක් අරතරමට ඉතිරි පැතිරි වැඩෙන්න පටන් ගත්තට පස්සේ දඬු මුගුරු ගන්න ආයුධ ගන්න එහෙම නැත්නම් කලහ කරන උපවාස විරුද්ධතා පාන විග්‍රහ කරන ඕනේ බොරුවකට පෙළඹෙන මුසා හිස් වචන වලට පෙළඹෙන ලෝකේ තියෙන ඕනේ අකුසලයක් කරන පෙළඹෙන මේ తত্ত্বය හට ගැනීමට හේතුව ලෝකයා තුල තියෙන බය කියන එක තමයි ਸਰුවචන් වහන්සේ දක්වන හේතුව. එහෙම නැත්නම් අනාරක්ෂාව. ඒ නිසා යම් කිසි කෙනෙක් තුල අනාරක්ෂාව තියෙනවා නම් ඕනම කෙනෙක් ඕනම වෙලාවක මාරෙක් වෙන්න පුළුවන් අඟුලිමාල කෙනෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් මිනිමරුවෙක් වෙන්න පුළුවන් බය තියෙන ඕනම කෙනෙක් තුල ඒ වගේ ඒ විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ නිසා සියලු කෙලස් වලට සාමූහික නමක් විදිහට සර්වඥාන සම්මිච්ඡ අවස්ථාවල බය සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙකුට බය තියෙනවා නම් ඒ මනුස්සයා තුළ සියලුම කෙලස් සම්පින්ඩනයක් තියෙනවා. ඉතින් ඒක විස්තර වශයෙන් පේන එක තමයි මේ ද්වේෂයේ වශයෙන් එලි දකින්න අවස්ථාව මේ කලහ විග්‍රහ විවාද කියලා. ඉතින් ඒකෙදී අර මේ સંદર્ભේ මේ කාරණාව ਸਰවචනංශ මේ මහා නිදාන සූත්‍රයේ මේ සංග්‍රහ කරන්නේ. ඒ වගේම සුත්තනිපාතේ කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා. එතනදී ඒක පරිප്രാජික කවිලා ਸਰවචනංශක විමසනවා ලෝකයේ තියෙන කලහ විවාද වලට හේතුව කුතෝ පහූතා කලහ විවාදා ස්වාමීන් වහන්සේ මේ කලහ විවාද හටගන්නේ කොතනින්ද කියලා එතින් සරුවචනාංශයේ මේ කෙලිම එහා කෙලවරයි මෙහා කෙලවරයි සම්බන්ධ කරලා පියා පහූතා කලහ විවාදා කියලා මේ ප්‍රිය භාවයේ තමයි කලහ විවාද වලට හේතුව නැත්නම් වැඩි සෙනේ දබරටයි කියන කතාව. ඒ ප්‍රිය තමයි මෙතන කාමයේ වශයෙන් දක්වන්නේ කාමයේ නිසායි ඒක මේ විපිරියාස தත්තරපත් වෙලා විපර්යාස தත්තරපත් වෙලා ආරක්ෂාවක ස්වරූපයෙන් නැත්නම් අනාරක්ෂාවක ස්වරූපයෙන් මිනිස්සු තුළ මේ වාගේ දඬු මුගුරු ගැනීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මෑතකදී ඒ ඔය බටහිර තියෙන රටක වෙච්ච සිද්ධියක් සඳහන් කරනවා මේ චෙකස්ලෝකියාව කියන රටේ එක රට එක රැට දෙපැත්තට බෙදුනා චෙස් රාජධානිය සහ ස්ලෝවකියන් රාජධානිය පහුවෙන්ද උදේ වෙනකොට අසල් වශයෙන් මරාගත්තා. මේ ඒ වෙනකන් දෙක එක රටක රාජ්‍ය නායකයන්ට පාලනය වුණේ පුදුමාකාර බයක හිටියා. දෙගොල්ල පිළිබඳ බයි. ඉන්දලිවල රාජ්‍ය ප්‍රකාශ කරපු දවසේ පහුවෙන්දා අර එකට කාපු බීපු සේරම කාකට වැටුණා. කාකට වැටලා මරා තියාගත්තා. ඒ මොකද ඉඳලා තියෙන පුදුමාකාර බයකින්. ඉතින් ඒ රටේ මිනිස්සුયો හැම කෙනෙක් දිහාම බලන්නේ පුදුමාකාර සැකයකින්. මේ මිනිස්සු අවුත්තුකාරයද දන්නේ බෝම්බයක් වලට නැවිලා තියෙනවද දන්නේ නිසා පුංචි හරි සැකකටයුතු දෙයක් තිබුණොත් බලබලා ඉන්න වහම මරලා දාන. ඉතින් අර බය කියන චෛතසිකය මිනිස්සයා අමනුෂ්‍යෙක් කරනවා. ආයේ අර බුරුම ස්වාමීන් වහන්සේ බුරුම කතාවක් කියනවා මේ පුරුකම නෙවෙයි නිකන් මුළු එකටම වගේ අදාළ කතාවක් මේ බුරුම රටේ කුල ભેදේ නැහැ. ආ ಜಾති තියෙනවා. බුරුම ජාතික, ශාන් ජාතික, කයින් ජාතික, කච්චින් ජාතික කියලා ජාතික වෙනස්කම් තියෙනවා. ඒකෙදී පහළ බුරුමේට ආйти කොටසක් තමයි බුරුම ජාතිකයෝ ඉන්නේ. ඒ කට්ටිය තමයි දැන් බලය පාවිච්චි කරන්නේ රැංකුම් ප්‍රදාන කරගත්තා. ඉතින් ඒ රටේ මිනිස්සු අර ඉහළ බුරුමේ ඉන්න කට්ටියත් එක්ක එක රට වුණාට එච්චර මේ විශ්වාසයක් නැතිලු. ඉතින් මේක ගණන් ගන්න නැතුව විශ්වවිද්‍යාලෙදී දෙන්නෙක් යාළු වෙලා ඉහළ බුරුම එක්කනයි පහළ බුරුම එක්කෙනෙක් විවාහ වෙලා තියෙනවා. විවාහ වෙලා බොහොම ජයට විවාහ කටයුතු කරනවලු. අසල්වැසියන් මේක රුස්සන්නේ ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා අර දෙන්නට කේලම් කියලා තියෙනවා ඉහළ බුරුමේ මේ හුණියන් වලට ප්‍රසිද්ධයි. මිනිස්සු ඒකුත් විද්‍යාව දන්නවා කියලා පහළ බුරුමේ දොස්තර මහත්තයාට කියලා දෙනවා උඹේ ගෑණි මායාකාරියා මොන જાතියක් කරයි දන්නේ මේ උඹව දපණ දමාගත්තෙත් මේ මායාවක් කරලා ඒ නිසා බේරෙන්න බලපන් කියලා. ඊට පස්සේ ගෑණිට කතා කළේ කිව්වලු උඹේ මිනිස්යාගේ අන්තිම කොඳුයට පෙළ අන්තිම පුංචි වලිගයක් වගේ එකක් තියෙනවා. මිනිස්යාට නිින්දේ වෙලාව පොඩ්ඩක් බලපන් කියලා. ඒකල කිව්වලු මේ මිනිස්යාට මේ තදබල අමානුෂික මේකක් තියෙනවා. ඒ නිසා පරිසං වෙලා හිටපන්. මෙයා ඉඳපු ගමන් ඒ වෙස් පෙරලෙන ගතියක් තියෙනවා කියලා හැම වෙලාවෙම මේ දෙන්නට දෙන්න කොටවලා තියෙනවා. ඉතින් අර අර මිනිස්සයා ඉඳලා තියෙනවා මේ මන මේ තමන්ගේම ගෑණි මේ කසාද බඳපු ගෑණි කොයි වෙලාවක හරි තමන්ට එක්කෝ මේ මේ මල් පැන්නුමක් කරાવી ඉරි පැන්නුමක් කරાવી යන්ත්‍රයක් දමාවි කියන සැකේ. ගෑණි බලාගෙන ඉඳලා තියෙනවා කොයි වෙලාවක හරි මිනිස්සයාට තේරෙන්නේ නැති වෙන්න අතගාලා බලන්න වලිගේ කොන තියනවාද කියලා. කොහොම ඉන්න වෙලාවක මේ මනුස්සයා මේ මනුස්සයා නිින්ද ගිහිලා කියලා හිතන වෙලාවක හිමීට අත දාලා වලිගේ කොන තියනවාද කියලා බලනකොටම කොට්ටයට පිහියක් තුනලු ගත්ත ගමන් කැපුවා. මහත්ය පුදියන තියෙන කොයි වෙලාවෙත් මේ ගෑණි මොනවා හරි විකෘති වැඩක් කෙරුවොත් සලකන්න බලන්න බෑ කපලා තියෙනවා. දැන් මහත්ය නෝන මහත්ය කැපුවා සීටි වෙනසක් මේ මරණ දඬුවම නමුත් මේ දෙන ඉතෙක්කල් ගත කරපු ජීවිතය නිසා උසාවියේදීවත් කවුරක්වත් පිළිගත්තේ නැතුළු මේ මහත්ය මේ වෑණි මැරුවයි කියලා. නමුත් රට්ටු කොනවා කරුවක්වත් මේ මිනිස්සයාට පස්සේ තේරලා තියෙනවා මිනිස්සු කියපු කතාවක් නිසා ඇතිවෙච්ච අනාරක්ෂාවදී මම හැමදාම බුදියලා තියෙන පිහි යට තියාගෙන කවදා හරි විකෘති රංගීමක් ආවොත් මම මරණයි කියලා හිතාගෙන අවාසනාවට මේ දේ සිද්ධ වුණා ඊට පස්සේ යාට තේරෙනවා මම මේ මේ අහිංසක ගෑණියක් මැරුවේ කියලා පස්සේ දවස් හතේ දාහනේ දීලා අර මිනිවල් ළඟට ගිහිල්ලා වහ බිල මිනිහත් මැරලා තියෙනවා. ඉතින් සයඩෝ කියනවා මේවනි දෙන්නේ මැරුණාට පස්සේ තමයි අපි මේ අනාරක්ෂාව පිළිබඳව වෙන්න පුළුවන් විකෘතිය දකින්නේ. නමුත් මේ දෙන ජීවත් උනත් මේ අනාරක්ෂාව තාත්තේ හිටියානම් දිගටම දහයෙන් පිච්චි පිච්චි තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ අනාරක්ෂාව තියෙන තාක්කල් ඒ දෙන කොච්චර උගත් උනත් බොන දේවල් හම්බුණත් දෙන්න දෙන්න කෙරේ තියෙන පුදුම බයකින් ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන දැන් අපේ ලංකාවේ ඔය යුද්ධ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා කොයි වෙලාවෙ බෝම්බයක් තියයි දන්නේ නැහැ. කොයි රාජ්‍ය නායකයමරයි දන්නේ නැහැ. නිසා පුදුමාකාර බයකින් තමයි ගත කළේ. දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකන් ස්වාම පුරුෂයා යුද්ධෙට ගිහිල්ලා එනකන් පුදුම බයක්. ඉතින් අපේ පැත්තේ ඒ විදිහේ බයක් තිබුණාට ඇටිය 10 ගුණයක බයක් තිබිලා තියෙනවා දෙමළ ජනතාව අතර අවුරුදු 20කින් ඒ 20 ගා 20කට වැඩි 30කට කීට්ටු ප්‍රමාණයක් ඒ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔය යුද්ධේ හමාර වෙනකොට දෙමළ මිනිස්සුන්ගේ හොඳටම පුළුවන් අය පිටරට ගිහිල්ලා යමක් කමක් ඉගෙන ගත්තට සම්පූර්ණ අධ්‍යාපනයේ කාබාසිනිය වෙලා දෙමළ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ඊට පස්සේ අර බාල වයස්කාරෝ යුද්ධයටත් ගෙනියනවා ඒ නිසා මේ යුද මානසිකත්වයට තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ලංකාවේ ජනතාවට එච්චර බයක් වෙන ප්‍රශ්නයක් නැහැ. අපි යුද්ධ දිනුවයි කියලා හිතන නමුත් බය එහා පැත්තේ කොච්චර වැඩෙනවද කියන කොයි වෙලාවෙ මේ පැත්තේ ප්‍රශ්නයක් මතුවේද කියන බැරි තරම් අනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ අනාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ නිසා අපි මේ හිඳුවර කතා කරගෙන ඉන්න එකනවා කොයි මොහොතක සැකකාරයෙක් කොත්තුකාරයෙක් හතුරෙක් හුනියංකාරයෙක් කියලා කල්පනා කරයි දන්නේ. කල්පනා කරුවට පස්සේ ඔය කල්පනා මේ කොරස් කටේවත් අත දාගන්න බෑ. කුලප් වෙච්ච ගම මොනව කරනවද දන්නේ. ඒක නිසා මේ අනාරක්ෂාව මෙතන ආරක්ක කියන වචනේ පාවිච්චි කරන්නේ ආරක්ෂාව අනිත් පැත්ත තමයි ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනාරක්ෂාව අපිව නිතරම තවනවා අර විදිහට මිනිමරුවක් කරලා වහකණ එක වෙනම කතාවක්. නමුත් ඒ අනාරක්ෂාව ජීවත් වෙන හැම වෙලාවෙම මේ පුද්ගලයා පුදුමාකාර මේ භව සම්පatti මොනවා හම්බුණත් දුකසේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ආරක්ෂාව ගැන කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්න මොනම කෙනෙකුටවත් මොනම ආකාරකින්වත් ආරක්ෂාව දෙන්න බෑ. මේ පසුගිය කාලේ ඇති වෙච්ච රාජ්‍ය නායකයන් මරලා දාපු ක්‍රමවල දිහා බලනකොට මේ සිවිල් වැසියෙකුට තියා රාජ්‍ය ආරක්ෂාව සහිත රාජ්‍ය නායකයෙකුටවත් මොන විදිහකට ආරක්ෂාව දෙන්න බෑ. ඒ ආරක්ෂාව යම් කිසි එවැනි භයානක දුකක් දෙන මේ ආරක්ෂාව අනාරක්ෂාව කියලා ගනිමුකෝ බය කියලා ගනිමුකෝ ඒ බයට හේතුව තමන් මොනවදෝ මේ ලෝකයේ උපදීන් භව සම්පatti කාම සම්පatti වගේක් නැත්නම් මගේ රට මගේ ආගම මගේ ಜಾති කියලා දැඩිසේ පරිග්‍රහණය කිරීමයි බුදුජානනාංශය දකින්නේ ලෝකයේ මොනවාරි වස්තුවක් භව සම්පත්තියක් උපදියක් දැඩිසේ අල්ලගත්තට පස්සේ තමයි යාට මේ බය පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒක නිසා පුංචි දරුවන් තුල එහෙම බයක් වෙන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද ඒගොල්ලෝ එහෙම මොනක්වත් අල්ලලා නෑ. නමුත් ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ එන්නේ මොන හරි ක්‍රමයක් නිසා මේක මගේ කියලා අල්ලාගත්තොත් ඒ අල්ලා ගැනීම නිසා අර බය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒක නිසා මට මතකයි ඒ මුල්ම ගිය භාවනා එකේදී ඉන්දියාවෙන් ආපු මුනිසුජීතුමා තමයි ඒක මෙහෙ වැව්වේ. ඒ පුද්ගලයා කිව්වා මේ එතකොට මම හිතා නිල්ල බහදන්න කට්ටිය ලෑස්ති වෙලා කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම කවුරු හරි ඉන්නවා උදව් කරන්න කියලා. ඊට පස්සේ එතුමා කිව්වා ඇත්තටම මේ වගේ තැනකදී මේ භාවනා කරලා මිනිස්සුගේ බය නැති කිරීම සඳහා කරන දෙයකට පුළුවන් තරම් කෙනෙක් අත දිගහැරලා වීදම් කරන්න ඕනේ. මම පිටරට යන කෙනෙක්, ඇමරිකාව වගේ යන කෙනෙක් මම දන්නවා. මේ මිනිස්සෙන්ට සල්ලි ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ඒ මිනිස්සු ආදායම් බද්දට අහු වෙයි කියලා බයයි. යාළුවෙක් නෑදෑයෙක් කියලා ණයට ඉල්ලයිද කියලා බයයි. ගිහි හොර කරයිද කියලා බයයි. බැංකුවට දාන්න බයයි. බද්දට අහු වෙන නිසා ඒ මිනිස්සු නිසා කොට්ට මහගෙන කොට්ට ඇතුලේ සල්ලි දාගෙන මෙට්ට මහගෙන මෙට්ට ඇතුලේ සල්ලි දාගෙන මේ කොට්ට මෙට්ට සල්ලි වලින් පුරවන බුදින හැබැයි නිින්ද නම් යන්නේ නැහැ. ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දායදයකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගනී කියන බය. එනිසා පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂාව වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආසන්න කාරණා බුදුහාමර පෙන්වන්නේ අජෝසනය. ඒ දෙයට අර ගෙවලෙක් වාගේ බහිරවෙක් වාගේ බැහැගෙන අල්ල බදාගන්නේ. මේ මේ මම උපයාගත්ත දේ මගේ දේ අනුන් හා සාධාරණ නොවීම. එහෙම නැත්නම් එවැනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මසුරුකම මච්චරිය තම වස්තුව අනුන්හා සාධාරණ වෙනු දැකීමටදී අකමැත්ත. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න යන්න තේරෙනවා තමන් මහන්සි වෙලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා තමන් ගත්ත ප්‍රයත්නේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නා කැමති නෑ ස්වභාවයෙන් මේ කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ ආවට ගියාට වේදම් කරන්න කාට කාටත් දෙන්න ඒ නිසා ඒක නා ඒකට මාසුරුකමක් උපදවනවා අන්සතු වෙනවට කැමැති නෑ. ඒ නිසා තමයි ආයේ දේ අර බාහිර වෙක් වායේ ගෙවලෙක් වායේ අල්ලබදාගන්නේ. ඒ තද අල්ල ගැනීම නිසා තමයි බය ඉන්නේ. බය වීම නිසා තමයි ඒක නයි දපු ගමන් අර වගේ අනාරක්ෂක තත්ත්ව වලට යන්නේ. නිසා මේ මසුරුකම පිළිබඳව බුදුජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ චන්ද රාගේ ඊටාත්ම දැඩි කාමයටත් වඩා දැඩි එහෙම නැත්නම් ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මසුරුකම එන්නේ. ඒක අනිත් පැත්ත අපි දන්නවා දානේ කියලා. දානයකටවත් දෙන්නේ නැතුව ඒක ආරසා කරනවා මේ මිනිස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම හතරෙදී එකතු කරනවා වැඩි කරනවා බෙදනවා අඩු කරනවා. ඒ මසුර ගණනේ ඝන 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාවත් අඩු කරන්න බෙදන්න දන්නේ ඒක ඔය මේ පුජනනාසේ ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සීතුවරය කතාවේ පෙන්ලා දීලා තියෙනවා. ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුරංගේ තීරු දනතර දිනු දෙන්න ආගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ. ඒ පුතා මේ ළඟ තියාගෙන නෑදෑ ඉස්සරහා තියාන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට බුතේ මේ වේයාදීහා බලපං එකක් මේ පුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් තරම් පුංචි මැට් ටිකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට හුඹහ බැඳලා පස්සේ ඇතෙකුටුවක් කඩන්න බෑනේ ආහන්නේ වේයාගේ වැඩ ටික බලපං ඒ වගේම මීමැස්සා දිහා බලපං ඇඟට තේරෙන්නේ නැති වෙන්න ගමනකට ගිහිලා උගුරට පැණි ටිකක් බීලා ඇවිල්ලා පරාග පැසේ පරාග ටිකක් කරන් ඇවිල්ලා වද හත බදිනවනේ හැමදාම වැඩනේ උදේ ඉඳලා හැන්දනක වැඩනේ ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපන් මේ ලෝකේ ඊටාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාවිච්චි කරන අංජනම් කියලා. ඒක හදන්නේ බොහොම අමාරු බෙහෙත් જાති එකතු කරලා. ඒ අංජනම ගහන්නේ කුරුළු පිහට්ටකින් අරගෙන ඇස් බැම්මේ ගහන්නේ. ඒ ඒ තරම් ඒවා ගණන් ඒ බෙහෙත් එක කරන්න බලා ඔක මනසට විතරයි. ඉතින් මෙයා කියනවා ඒ වුණත් කුරුළු පිහට්ටෙන් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම උගන්වනවා. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා. වස්තු හංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරුවෝ මේ බව දන්නේ නැතුව පුතාට සිටු තනතුර දෙනවා. ඒ සිටසනතර දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර වසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත් නුවර නගර සීමාවෙන් පිට කොටු තාප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන්ටික ගමක අහිකුන්ටික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අහිකුන්ටික પરම්පරාවට කණ්ඩ බොන්න රැතුවා. වතුර ටිකක් නැහැ, කන්න පොන්න නැහැ. ඉතින් නායකයා කල්පනා කරලා බලනවා රටේ දුර්භික්ෂයක් නැහැ. නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟවම් හම්බ වෙන්නේ පස්සේ ඔක්කොගේම අභිරුද්ධ ආවට පස්සේ ආ කියනවා අපි කොටස දෙකට බෙදෙමු. දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වෙනවද නැත්නම් කට්ටියකට හරියනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා. දෙකට බෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කන්න බොන්න හම්බ වෙන්නේ නැහැ. බෙදිච්ච අනිත් පැත්තට කන්න බොන්න හම්බ වෙනවා. ඒකෝට තේරුම් ගන්න මේ පැත්තේ කාල කන්නියක් ඉනවා කියන. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න අම්මා කොටු වෙනවා. කොටු වෙන්න කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට රැහින් එලවනවා. උඹ නිසා තමයි මේ අපිටත් කන්න බොන්න නැත්තේ ඵලයයි යන්නේ කියලා. අම්මට ඇත්තටම ඒ බඩදරුවාම මෝරනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙයක් නැහැ. අන්තිමට කොහොම හරි කරලා විලිලාලා දරුවා වැදලා බලනකොට ඒ දරුවගේ ඇහැ තියෙන්න ඕන තැන ඇහැ නැහැ. කන තියෙන්න ඕන තැන කන නැහැ. මා විරූපී දරුවෙක් වදන. බොහොම සුපාරි. ඊට පස්සේ අම්මා දරුව අරගෙන ගියොත් එමේ හිඟමනේ දකින දකින මිනිහා බයිනවා මේ කාලකන්‍යා උදේ පාන්දර ගේන්න එපා ගෙනවොත් අපිටත් මුස්පෙන්තු පලයන් යන්නේ කියලා. ඒ මොකද කරන්නේ? දරුවා දාලා යන්නත් බෑ. ඉතින් අන්තිමේ දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් වෙන උර කතා කරලා කියන පුතේ උඹ නිසා මං විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. ඒ වුණාට මට මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් උඹයි මා ඒකට හිටියයි කියලා කිසිම ලාභයක් නැහැ. නිසා උඹත් පොල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගියක් ගන්න හිඟා කාලා යැපෙන්න බලපන් කියලා දරුවට හිඟම පුරුදු කරනවා. ඉතින් මේ දරුවා දවසක හිඟමන් කරගෙන යනවා අර හිටපු සිසුපන්තුල තියෙන වීදියට. යනකොට දැන් එතන සිසුතනතුර කරන එක පුතා මූලධන සිටුවරයා ඒ සිටුවරේ ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව. කාවල් කාර්යෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාර අයින තියෙන මුළු කාවල් කාමරේ ගාවේ ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ හාමිනේ අනේ අප්පුහාමි අනේ නිල මේකේ එක හිඟ හිඟ හිඟ හිඟ අතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේත් මේ පැත්තේ හිඟ හිඟ හිඟ හිඟ ආනන්ද හැඳුරුත් එක්ක එනවා. මෙහෙම එනකොට අර දරුවා අර ගේට්ටුව ළඟට ගිහිල්ලා කාවල් කාමරේ ඉන්න මනුස්සයර කියලා අනේ මට කීයක්වත් ලැබෙන්න කියනකොට එයා දකිනවා එයාගේ බොස් එහෙම නැත්නම් මූලධන සිටුවරේ ළඟට එනවා. දැන් උදේ පාන්දර මේ දරුවෝ දැක්කොත් එහෙම කියලා අරලයට දෙයක් ගහපුවම කානුඩටලා ඒ ළමයා අඬනවා. ඒකට බුදුරජාණන්සේ තෙන්ට එනවා. ඇයිලා බුදුරජාණන්සේ කවදාකවත් නැතුව පිටිපැත්තට ආනන්ද හැමරෝදියා බලන. බුදුරජාණන්සේ ඉස්සරහට පින්නපාත යනකොට එමෙ හැරිලා බලන ගතියක් සම්මතේ නැහැ. ආනන්ද සාංශය දැනගන්න මොකද කරදරයක් කියලා ඉස්සරහට ගිහලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද කෙරෙන්න ඕනේ. ඒකට අර දරුවා පෙන්නනවා. අපේ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා හිඟා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්දහමතු එතෙන්ට යනකොට වින්දපාත බෙදන්න ආව පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාරට ගන්නවා. අරගෙන ඉවරනාට පස්සේ මූල බුදුරජාණන්සේ කියනවා පුළුවන් නම් කවුරු හරි කියලා මූලධන සිටුවරට පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන සෙනග එකතු වෙනවා. කවදා සර්වඥාන්සේ මේ පාරමැද මේ කටයුතු කරන්නේ නැහෙනේ. ඉතින් අර දරුවා මේ පැත්තෙන් අඬනවා. පින්නපාත බෙදන්න ආපු මිනිස්සු ලෑස්ති වෙනවා. ඉතින් අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධියොත් වැරදි හොයන්නේ දෙන්න ආවයි කියලා. ඉන්න වෙලාවේදී මූලධන සිටුවරයා අමතලා බුදුරජාණන් තහනවා මේ දරුවා අඳුරනවාද කියලා. ඉතින් මූලධන සිටුවරයාට තේරෙන්නේ මේ මොන මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවරයා කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දාන්නේ. එයා දන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැන්නේ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහමතුරු බට තොක්කක් අයින් හදන්නේ කියලා කිව්වා මම මේ ළමයා දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ කියලා. හොඳයි බුදුරජාණන් වහන්සේ කිව්වා මම මේ අදාළ භාවයේ සෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. ඉතින් මූලධන සිටුවේට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද ගහපදින්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගති පානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔබේ මියගිය තාත්තා අර මනසට හොඳටම කේන්ති යනවා මේ කොහොද යන වසල දරුවෙක් අල්ලගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ සෙනඟ ඉස්සරහා මේ මොකද කරන්නේ කොහොමද කප්පිලි ගන්න කැමති නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කියනවා මම මේක ඔබට ඔප්පු කරලා පෙන්නන්න කියලා ಜಾති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ಜಾති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා එතකොට ඒ දරුවගේ ඇඬිල්ල නැතිවල බොහොම තෙදක් ඇවිල්ලා පුතාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු භූතලේ තියෙන තැන කියා ගන්න බැරි වුණානේ. කවුරු හරි අඬ ගන්න වරෙන් මේ හතර පොලේ මම වස්තුව තියෙන තැන පෙන්වන්නම් කියනකොට මූලධන සිටුවරයට ලොකු ප්‍රහෙලිකාවටපත් වෙනවා. මොකද එයා පමණයි දන්නේ තාත්තගේ භූතලේ තියලා නෙවෙයි තාත්තා මැරුනේ. රජුරෝ සිරතනතර දුන්නට Taman දැන් කරන්නේ එදිනෙදා රෝල ගෙනියන එක විතරයි. වස්තුව තියෙන තැන දන්නේ. දැන් මේ දරුවා වස්තුව වෙන්නුවොත් ලොකු ලාභයක්. නමුත් සෙනගේ ඉස්සරහා තාත්තා බව පිළිගන්න වුණොත් විශාල පාඩුවක්. ඊට පස්සේ අර දරුවා අඬ ගන්න කියලා වාහල්කඩ හතර යටම තියෙන වස්තු 80 කලක් ධනෙ එළියට අරගන්න. එළියට අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මේ මහා මිනිසයා කියපු දේ නිසා දරුවක් දැන් දානයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතාමත් පුත්තාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා. මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා මගේ પરම්පරාවගෙන පුතෙක් ඉන්නවා. ඒක මට 80 කියලා ධනෙ තියෙනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ අනුන්ගේ හොඳ සුභ සිද්ධියක් බලන්නෙත් නැහැ. පුත්තාමත්තේ ධනම් මත්තේ ඉති බාලෝ විහඤ්ඤති. මේ විහඤ්ඤති කියලා කියන්නේ අම්මතර දුක් ගන්න. අත්තහයි අත්තනුණාත් මේ එකෙකුට එක මෝල් වහන්සේ කෙනෙකුට තේන්න තමන්ට තමන්වත් නැති බව. මොන පුතුද මොන ධනේද කියලා. ඉතින් ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා. මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයගෙන් කුටි කාලා කානුරට දරුවා නේද ඒ අද තමන්ගෙම සිටු මැතුරු ගාවට හිඟා කණ්ඩායිලා ගුටි කන. ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතේ කොතනින් කොයි වෙලාවෙ කෙලවර වෙනවද දන්නේ තමන් හම්බ කරගත්ත වටිනා ධනයවත් ප්‍රියදායාතය දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ ඒ තරම අනාත්මයි මේ ජීවිතේ. ඒ නිසා මූලධන සිටුවරයා බුදුරජාණන් වහන්සේ පාමුල වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මම බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් ආ බලහින කටේට ඒක ලොකු ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක් මේ ලෝකේ හැටි. නමුත් බලාගෙන ඉනකොට තේනවා අර මූලධන ආනන්ද සිටුවරයට ආත්ම දෙකක් බුදුන් දකිනවා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඊට බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්වා තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බෙච්ච දේ මගේ වස්තුව මොකද ඒවා පිළිබඳව මම අනුන්ට නීති දැම්මා මොකද කියලා ඒවට බැහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා ආරස්සාවක් ඇතින රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්සයාට මසුරට තමන් තමන්ම තමන් හොරෙක් වෙනවයි කියලායි අටුවාව සඳහන් කරලා තියෙන්නේ. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හාව නිසා පටන් ගත්ත දේ ලෝභයට යයිද ද්වේෂයට යයිද කියන දෙක මැද හිටින්. මසුරුකමට එනකොට ලෝභය පැත්තටත් වැඩ කරනවා, ද්වේෂය පැත්තටත් වැඩ කරනවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියත් බොහොම අඩුයි. ඒ නිසා මේ මසුරුකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි. ඒ මසුරු ගතියට සරුවචනanse පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව චන්දරාගය නිසා දානෙට අකමැතිකම අන්සතුන් සමග තම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්ද රාගයේ අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහල වුණා ධර්මයේ පහල වුණා සංඝයා පහල වුණා කවදාකවත් සීලයක් රකින්නවත් කර්මේසා කර්මඵලයේ පිළිබඳ ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ අනේ ඒ තරම් දුක් මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්දරාගය බුදුජානනාංශයෙන් පෙන්වන්නේ අනිදිර මේ අල්ල බදා ගැනීමේ තියෙන ආශාව. ඉතින් අපි මේ දක්වා මේ ටික දවසින් දවස දවසින් දවස විශ්සර කරගෙන ආවා. මේ සඳහා බලපාන්නේ තමන්ට ජීවිතේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ලාභය, සත්කාරය, සම්මානය, සිලෝකයක් තමයි. ඇත්තටම තමයි මහන්සියල හම්බ කරපු දෙයක් තමයි. නමුත් ඒවා පිළිබඳව මේ විදිහට අල්ල බදාගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන යන පටන් ගත්තට පස්සේ අර ධාර්මික ලැබිච්ච වස්තුව පවා Tamanට විරුද්ධව ක්‍රියාත්මක වෙන නිසා ඒ ලාභය පිළිබඳව වරදවල පිටුව ගැනීමත් ලාභය හරියට යොදලා දානට පිට යොදවා ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකට බුදුජානනාංශයේ ඉන්න කාලෙත් දොස් කිව්වා. මේ බුදුරජාණන් වහන්සේ මේ බණ කියන්නේ බුදුහාමරගේ පාත්‍රය පුරව ගන්න කියලා. මිනිසුන්ට මේ ලෝභ වෙන්න එපා. අනුන්ට දීපන් කියලා කියන්නේ Tamange පාත්‍රය පුරව ගන්න කියන මේ සූත්‍රේ පාරණ වැඩක් කියලා. සූත්‍ර උගන්වන වැඩක් නෙවෙයි සූත්‍රේ පාරණ වැඩක් කියලා ඕනම කෙනෙක් දොස් කියන එකට සාමාන්‍ය උච්ඡේදවාදියා එහෙම නැත්නම් මේ නාස්තිකවාදියා මෙවැනි දේවල් ඒ සංඝයා විසින් එහෙම නැත්නම් මේ පැවිද්දන් විසින් කියන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි කියලා ඒගොල්ලෝ තවදුරටත් දැඩි දැඩි වෙනව නොදෙන්නම නමුත් ඒකෙදි මේ අද ලෝකේ තියෙන ක්‍රමීදියා බලපුවාම මේ වස්තුව සමසේ බෙදෙනවා නම් සමාජය හරහා ඒ සමාජය ආඩ්‍ය වෙනවා සමසේ නොදී නොබෙදී සුළු කොටසක් වැඩි වස්තුවක් පරිභෝග කරන්න යෑම නිසා පන්ති හදන පටන් ගන්නවා. දැනට ලෝකයේ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කියලා තියෙනවා මුළු ලෝකයේ සම්පූර්ණ වස්තුවෙන් 90%ක්ම අයිතිකාරකම කියන්නේ ලෝකයේ ඉන්න 10%ක් කියලා. ඒ 10% ඔක්කොම වස්තුව තියාගෙන අර කියන විදිහට ආතාවල් කරගෙන ඊර්ෂ්‍යා කරන ක්‍රෝධ කරගෙන ආරසා පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන අති ඉතුරු 90ක් ජනතාවට වෙන්නේ අර ඉතුරු 100 උලා කකා ජීවත් වෙන එක තමයි. ඒගොල්ලන් කවදාකවත් තැනක ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ, අයිතිවාසිකමක් නැහැ, ඉල්ලා ගන්න කරන්න විදිහක් නැත්තේ. ඒ නිසා ඇති ඇත්තෝ මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අද එන්නේ එන්නේ එන්නේ ලෝකේ ඇත්තෝ පුළුවන් තරම් ඇතිතත්තරත් නැත්තෝ පුළුවන් තරම් නැත්තත්තරපත් වෙනවා. නමුත් සරුවච්චන් වහන්සේගේ තිබිච්ච ආර්ථික විද්‍යාව හැටියට සමජීවිකතාවේ තමලක තියෙන්න ඕනේ අතරම සල්ලි හම්බ කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ ඒක නිසා කියනවා අලද්දන් යොබ්බනේ ජනං යතරන කාලේ ධනෙ ලබන්නෙත් නැතුව දැනුමක් ලබන්නෙත් නැතුව වයසට භාවනා කරලා මද වයසේදී භාවනා කරන්නේ නැත්නම් ඒ මිනිසයා මහලු කොස්වාලීනියෙක් දිය නැති මාළු නැති විලක් ළඟ බලා ඉන්නවාසේ ජීවිතේ තැවෙන්න වෙනවා කියලා. එනිසා සල්ලි හම්බ කරන්න ඒ හම්බ කරලා ඒක මේ මේ මටය මාගේය කියන හැඟීම දැඩි බහ ඝන බහල වෙන්න දෙන්නේ නැතුව කවුරුත් එක හදා බෙදා ගන්න ගතිය තමයි මේ සමජීවිකතාවේ තියෙන්නේ. ඒක විශේෂයි පැවිදි වුණාට පස්සේ නැත්තම් ඔය අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ අනගාരിක උනාට පස්සේ ඒකේ නා පුළුවන් තරම් උත්සාහ කරනවා ලාභ සත්කාර එනකොට පරිසම් වෙනවා භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා යම් ගල් ගුහාවක හරි යම් ගහක් යට හරි ඉන්නකොට මොනවා හරි ලකුණකින් ඒ ගල් ගුහාවේ හරි ඒ ස්ථානේ හරි නිදාණයක් තියෙනවා කියලා දන්නවනම් රෑ පිටත් වෙලා යන්නේ කියලා පලාතක ඉන්න එපා. මොකද ඒක මේ හොරුන්ටයි බහිරවයන්ටයි ස්ථානයක් වෙනවා. අන්තිමට මේ හාමුදුරන්ට බය මේ මානකම කරන්න හම්බ වෙන්නේත් නැහැ. කරදර වෙන නිසා නොකිය යන්නේ කියලා. සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන වෙලාවක දවසක පාරයිනේ එවකට පවතින කාසියක් වැටලා තියෙනවා. සල්ලි වර්ගයක් වැටලා තියෙනවා. බුදුන්සේ පහුවෙලා ගිහලා ආනන්ද හාමුදුරෙන් අහනවා දැක්කද සර්පයයි කියලා. පරිසම් වෙන්නේ. ඒක කියන්නේ මේ කාමේදියා දකින්නකොට සල්ලි වල කියන්නේ කාමේ කියලා ඒ දෙකේ වෙනසක් ඇත්තේ නැහැ. සල්ලි පාවිච්චි කරනවා කාමේ පාවිච්චි කරනවා තමයි උදන්ත පාවිච්චි කරන්නේ නැත්නම් ලාභ සත්කාර. ඉතින් ඒක දැක්කට පස්සේ සර්පහිසක් ළඟින් පය ඇදගන්නේ කොයි ආකාරයටද ආන්නේ තරම් ඉක්මනට එතනින් අයින් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්බන්ධව ගිහි පිරිසක් වශයෙන් නැත්නම් ගිහි භාවනා කරන කෙනෙක් වයින් සාකච්ඡා කරනකොට ඒ කියන ධර්මතා හරි අමාරුයි තමන්ගේ ජීවිතේට ඔය කියන තාලට සම්බන්ධ කරගන්න පැවිද්දෙකුට වගේ පැවිද්දන්ට වගේ චීවර පින්ඩ පාත සීනාස ගිලම්පස කවුරු හරි පුදන්නේ නැහෙනි. Tamante ටික හම්බ කරගන්න වෙනවා. නමුත් කල්පනා කරලා බැලුවොත් අපි ඇත්තටම බණ භාවනා කරන පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපිට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. කාලය පිළිබඳව. ඒ කාලය අපිට මේ තරම්ම බණ භාවනාවට විඩංගු කරගන්න බැරි වෙන්නේ අපිට මේ බඩ රස්සාව සඳහා, රැකියාව සඳහා, වෘත්තිය සඳහා ගත කරන්න වෙන නිසා. මොකද අපි රජ පවුල් වල නෙමෙයි කුමරු කුමරි පවුල් වල නෙමෙයි අපි ඊට හම්බ කරන කන්නේ. නමුත් ඒ හම්බ කරන කන ටිකේ අපි කොච්චරක් මූලික අවශ්‍යතාවයන් සඳහා මහන්සි වෙනවද කොච්චරක් සුඛපභෝගීත්වය සඳහා මහන්සි වෙනවද කොච්චරක් පාරිභෝගිකත්වයේ හුදු පාරිභෝගිකත්වයට රට වෙලා නැතු වෙලා ගත කරනද කොච්චරක් අල්ලපු ගෙදරට පේන්න වැඩ කරනවද කියලා ගත්තොත් පුදුමාකාර ප්‍රතිශතයක් මේ බඩ පුරවන්න නෙවෙයි ලෝකෙට ප්‍රකාශයට. අනේ එතන තියෙන යෝගා භාවනා කරන යෝගාවචරයට පිරිමහ ගන්න පුළුවන් පැත්තනක් බේරෙන්න මේ ඉඩ පාසු ගන්න පුළුවන් තැනක් ඒක නිසා තමන් ලාද දෙයින් සතුට වීම ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කිරීම කියන මේ ධර්මතාවේ නැත්තම් අද ලෝකේ තියෙන අසීමිතව සල්ලි හොයාගෙන යන ජීවිතයක් ඉතින් ඒ සල්ලි හොයන ජීවිතේ Taman සාර්ථක වෙන්න වෙන්න වෙන්න වෙන්න දාස වෙනවා. වෙන්න වෙන්න වෙන්න බර කරත්තයක් කරේ තියන අදින ගොම්මාල්ලෙක් වගේ කඹරන්න පටන් ගන්නවා. කොතනද සීමා? මොන්නම විදියකින් අතමාරුයි. ඒකේදී තාමත්ම තාපැත්තක් තියෙන එකෙච්චර කියමන්ට එච්චර හොඳ නෑ. Taman වටකරන ඉන්න මිනිස්සු පුළුවන් තරම් මිරිකලා ගණ්ඩායි හදන්නේ. නෑ දෑයෝ. දරුවෝ අම්මලා තාත්තලා නිසා හම්බ කරන මනුස්සයාට මේ මේ මොදින් දින්න හදනවා වගේ මොදින් නෙවෙයි මේ අඟුරක් ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ පැත්ත මේ පැත්ත දැම්මට හරි අමාරුයි මේ ඇති කියලා කියන්නේ. ඒ නිසා ලාභ ලැබෙන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන් මනුස්සයාගේ මානසිකත්වය පටු වෙනවා. ඒක දිගේ කාගෙන යනවා. ඒක නිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ සන්තුට්ඨීතාවයේ පමණ දැන පාවිච්චි කිරීම ඒ පාවිච්චි කරන පටන් අරගත්තාම ඒ පවුල් වල ප්‍රශ්න මතුවෙනවා මොකද හේතුව ඒ අනිකට්ටි භාවනා කරන අය නෙවෙයිනි අනිකට්ටි ලෝභේ සංසිඳවන්න හදන අය නෙවෙයිනි ඒ නිසා යෝගාවචරයේක ඒකට එන්න පටන් අරගත්තට පස්සේ ඊටාත්ම ක්‍රමිකව අනිත් අයටත් මේ කාලය හරහා හැසිරීම හරහා මේ පණිවිඩය දෙමින් මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපි කවුරුත් උත්සාහ කරන්න ඕන. නමුත් මේ අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වයේ සඳහා මේ රටේ ওই දේශපාලනඥයෝ අපිව ගෙනියන්න හදන තැන හරහා යන්නේ නැති වෙන්න ලාභ සත්කාර පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරනවා. මේ ලාභ සත්කාර පුත්‍රජානංශය පෙන්නනවා අපිට හම්බ වෙන්නේ නිකන්නේ. හැම කෙනාට මේ ලාස්පාස හම්බ වෙන්නේ එයා මේ සොයාගෙන යන ගමන නිසා පරිේශන නිසා දැන් මේ වගේ පිරිසක් ගත්තොත් මේ පිරිස් අපේ සම්ප්‍රදානුකූලව මුදල් හම්බ කරන පිරිසක් නෙවෙයි. අපේ සම්ප්‍රදායට රටේ තිබුණ ගොවිතැන. නමුත් අපි ඒ වෙනුවට ශිල්පයක් ඉගෙනගෙන සුදුසුකමක් ඇති කරගෙන වෙන රටකට ඇවිල්ලා ඒ හම්බ කරන්න පටන් අරගත්තට පස්සේ ලාංකික මට්ටමින් බලනකොට පරිේශන ශාස්ත්‍රයේ හොඳ කැපිපෙන චරිතය. ඒ පරිේශන ශාස්ත්‍රයේ කැපිපෙනීම නිසා ලාභ ලැබෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ පරිේශන වලට හේතුව තෘෂ්ණාව කියලා. තණ්හා පටිච්ච පරිේතන. එහෙම නැත්නම් කියනවා තෘෂ්ණාව කවම කවදාකවත් මිනිස්සේ සන්තෝෂ කරන්නේ ඌන භාවයක් අතෘප්තිකර භාවයක් ඇති කරනවා ඒ තෘෂ්ණාවේ හැටි. මේ අතෘප්තිකර භාවය නිසා මේ ඌන භාවය නිසා හැම වෙලාවෙම මේට වැඩිය හොඳ එකක් හොයන ඒ තෘෂ්ණාබර ගතියක් තියෙනවා. ආන්නේ තෘෂ්ණාව සාර්ථක වෙන්න වෙන්න ලාභ ලැබෙන්න ලැබෙන්න ඒක නා ඒක මගේ දක්ෂකමක් එහෙම නැත්නම් මේව පිළිබඳව ලැබෙන දේ පිළිබඳව මට මේ මේ විදියෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ගැනීම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ නිසා මේ තණ්හා දාශකත්වයේ තණ්හාවට අංග සම්පූර්ණ කරන්න මේ පරිේශණය පිළිබඳව ධර්මයේ පැත්තෙන් බැලුවාම කියන්න තියෙන්නේ මොන තරම් ඒ කියන්නේ පරිශන කළ රට රාජ්‍ය දිනාගත්ත රජ කෙනෙක් පවා ගත්තොත් කවදාකවත් සන්තෝෂෙන් ඇති කියලා මැරිලා නැහැ. හැමදාම මැරිලා තියෙන්නේ ඌණ භාවයේ සහිතමයි ඒ දාස් භාවයේ සහිතමයි. රාජාච අඤ්ඤංච බහූ මනුසා. රද්දුරෝද අනිකුත් බොහෝ මිනිස්යෝද ගත්තොත් අවීත තණ්හා වරණන්ති මරණං උපේති. තණ්හාව කෙලවර කරන්නේ නැතුව මරණයටපත් වෙනවා. ඒ නිසා ඌනවහුත්වා ජහාති දෙහය. Tamange මේ ශරීරයේ කාලක්‍රියා කරනකොට ඇඟින් පණ ටික අයින් වෙනකොට එයාට තියෙන හැමදාම ඌන ගතියක් තමයි. පිරිච්ච ගතියක් නැහැ. ඉතින් ඒක නිසා මේ කරන පරිේශණය හරිම මැදක ඉඳලා කල්පනා කරන නිසා සරුවචන් ආංශයේ මේකට ආර්ය පරිේශණයේ විකල්පයක් වශයෙන් ගෙනහැරපාන. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිේශණය කියන වචනෙට ආර්ය කියන වචනේ විශේෂණ පදේ දාපුවාම මේකත් එක්ක සංසන්දන කරන අනාර්ය පරිේශණය කියලා එකක්. ඊ අනාර්ය පරිේශණය තෘෂ්ණාව හේතු කරගෙන යනවා. අනාර්ය පරිේශණය ඉඳුරම් පිනවීම සඳහා යන්නේ. ඇහ කන දිව නාසය කය කියන මේ ආමිෂේ සඳහා යන දේවල් වලට අනාර්ය පරිශ්‍රණය කියන්න පුළුවන් ඒ වෙනුවට ඒ ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛේ හැවීම සඳහා ගන්නා පරිේශණයට ඥාන පුළුවන් ආර්ය පරිේශණය කියන. එහෙම නැත්නම් මේ කාම සුඛේ වෙනකොට ධානා සුඛේ හොයන්න ගන්න පරිේශණය කරන පුළුවන් ආර්ය පරිේශණය කියලා. ඊට පස්සේ ඒ ධානා සුඛේ වෙනුවට ඒ නිවන් සුවේ පහ වෙන පරිේශණය තවදුරටත් ආර්ය පරිේශණය සඳහා යනවා. අර කාම සුඛේ හොයන්න ගිහිල්ලා ඒ කාම තණ්හාදිගේ පරිේශන කරලා ලාභ ලබලා ඒ ලාභ අල්ල බදා ගන්න ගිහිල්ලා චන්දරාගේ පහළම අසුරුකම පහළ වෙලා ආරක්ෂාව හොයන්න ගිහිල්ලා රණ්ඩු කරන ගතිය අනන්තවත් බාහිර ලෝකේ දකින්න තියෙනවා ඒක පිළිබඳව බනට කියන දෙයක් ඇත්තේ නැහැ මෙන්න මේ දෙකේදී හරි අමාරු කෙනෙකුට මේ ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණ දෙක වෙන් කරගන්න. මෙන්න මේ වගේ උපමානයක් ගන්න පුළුවන්. ආර්ය පරිශ්‍රයේදී හැමදාම තියෙන්නේ ඇතුළත හොයන ගතියක් අනාර්ය පරිශ්‍රය හැමදාම තියෙන්නේ බාහිරින්. ඒක නිසා මේ අපේ යුගයේ විද්‍යාත්මක යුගයක් ඒ විද්‍යාව නිර්වචනය කරනකොට විද්‍යාඥයා හැම කවම කවදාකවත් Tamange ආධ්‍යාත්මික අත්දැකීම පරිශෙන්ට ලක් කරන්නේ නැහැ. ඒක කෙරුවොත් ඒක විද්‍යාව නෙවෙයි. එයා ලක් කරන්නේ බාහිර භෞතික වස්තු. බාහිර බාහිර වස්තු පරිශ්‍රණය කරන්න කරන්න පුදුමාකාර විදියට ඒකට කෙලෙස් සහයෝගය තියෙනවා මාර බලවේග සහයෝගය තියෙනවා තාන්නා මාන දිටි දිගටම වැඩ කරගෙන යනවා ඒක නිසා පහුගිය කාලෙම සිද්ධ වුණේ ඒ පරිේෂණ නොකරන જાතින් තුන්වෙනි ලෝකේ જાතින් බවටපත් වුණා පරිේෂණ කරන්න පුළුවන් ඇත්තෝ මේ බාහිර ලෝකයේ මේ බොත්තමත් අද කළ පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් විශාල ප්‍රගමනයක් ඇති කරගත්තා. ඒගොල්ලෝ ලෝකේ පළවෙනි පන්ති බවටපත් වුණා. ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ. මානවය එහෙම යොමු කරවන්නේ. නමුත් 2012 වෙනකොට පැහැදිලිවම පේන්න පටන් අරගත්තා. ඒ කරගෙන යන පරිේෂණ නිසා පරිසර දූෂණය වෙනවා කියන එක මොනම තරමක නතර කරන්න බෑ. ඒ කරගෙන යන පරිේෂණ නිසා උපදින උපදින දරුවේ කසානෙටපත් වෙනවා කියනක මොනම තනුවක් නැස කරන්න බෑ. ඒ පරිශන කරන හැම කෙනාම ඉන්නේ තද බල මානසික ආතතියක බව කිසිම විදිහකට නැත කරන්න බෑ. මේ නිසා කවදාකවත් නැති මානසික රෝගෙින්ද පටන් අරගත්තා. ලෝකයේ තියෙන විසම කාලගුණයෙන්ද පටන් අරගත්තා. මේ ඔක්කොම දැනගත්තත් මේ පරිේශන වල තියෙන තණ්හාව විදින බරපතලකම නිසා කාටවත් ඒව නැතර කරන්න පුළුවන් කම දැනටත් නැහැ. මේක දිගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉස්සරහ යෑම සඳහා ඕන තරම් බලවේග තියෙනවා. දිගටම යනවා. නමුත් මේ ඥාන ගමනේදී මේ එහා පැත්තේ මහ විසර හෙලක් තියෙනවා දුවගෙන යනවා ගිහිල්ලා වැටුණාට පස්සේ වැටෙන බවක් දන්නව නැත කරන්න බැරි ගතිය නිසා මේකේ දාසකත්වයේ මේ තියෙන අනාර්ය පරිශ්‍රණයේ තියෙන දාසකත්වයේ මේ වගේ නිදර්ශන දක්වලා නෙමෙයි සරුවත් ඥානස අවුරුදු 2600 කට ඉස්සලා දේශනා කරේ. උන්වහන්සේ දේශනා කළේ තාරා සංඛ්‍ය කල්පලක්ෂයක තමන් මේ පෙරපුරණ කාලේ මෙවැනි චක්‍ර කීයක් දැකලාද? දැන් මේ යන්නේ third wave එක කියලා කියනවා. මේ ඉතිසල මේ වගේ උත්කෘෂ්ඨ ශිෂ්ටාචාර දෙකක් තිබිලා තියෙනවා. එකක් ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය අවුරුදු 30000කට 40000කට ඉස්සර වෙලා ඊටත් එකක් ඉස්සරහින් තිබිලා තියෙනවා. ඒ දවස්වල ඒ මිනිස්සුયો කරපු නිර්මාණවල තියෙන නටබුන් හිතා ගන්නවත් බෑ අද තියෙන උත්තුත්ත තාක්ෂණයට. ඒ ඇට්ලන්ටික් ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට කියලා කියන්නේ ඒ මිනිස්සු අන්තිමට දැනුම ප්‍රිස්මගත කරන්න ස්පටික කරන්න දැනගෙන තිබිලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ පුස්තකාලවල තිබිලා තියෙන්නේ දැනුම ස්පටික කරලා මේ පොත්වලවත් කතා බතා මොකක්වත් නැහැ. එවැනි පුස්තකාලයක් තාම තියෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා ඒ ඇට්ලන්ටික් සාගරේ ඒ මුඩින් යනකොට ආසියාන්තරාවේ තාම තියනලු නොගැඹුරු මොහොතේ ඒ නටපොම්. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට බාධා කරන අමනුෂ්‍ය වගේ જાති ඉඳලා තිනවා ඒ මිනිස්සු ඔක්කොම යුද්ධෙන් දිනලා තියෙන්නේ චිත්ත ශක්තිය. ඒ මිනිසුන්ට ගාව ඒ ධ්‍යාන ශක්තිය තියෙන නිසා අසවල් ශේෂ සීමාවෙන් අපට අමනුෂ්‍ය බලවේගයක් එනවනම් එයාට තියෙන්නේ චිත්ත ශක්තිය වල ඒක අරසා කරන එක විතරයි. පහු වෙනකොට පහු වෙනකොට වෙච්ච මොකද්ද ප්‍රශ්නයක් නිසා ඒගොල්ලන්ගේ චිත්ත ශක්තිය තුනට පස්සේ අර අමනුෂ්‍යයන් වාගේ නොතිනු ජනතාව වෙලක විනාශ වුණා කියන එක තමයි සාමාන්‍යයෙන් කියන ඒ ඇට්ලාන්ටික් පිළිබඳ කතාව. ඊටත් ඉස්සෙල්ලා තව එකක් තිබිලා තියෙන දැනටත් තියෙන්නේ ඒ තුන්වෙනි වේව් එක. දැනටත් ඒකෙත් ඒ විද්‍යානුෂේ විද්‍යානුකූල ශේෂ්ත්‍රයේ අන්තිම ඉහළ ඉන්න කට්ටිය හොඳටම දන්නවා ගමන යන්නේ අන්ධකාරේ ඒ කාන්තේම නරකට යන්නේ කියලා. නමුත් මොනම තාලකින්වත් මේක නතර කරන්නවක්වත් පිළිගන්නවක්වත් තුන්වෙනි ලෝකෙට කියන්නවක්වත් බැරි තරම් ලැජ්ජනීය තුච්ච නිඳිත தත්ත්වයට අද විද්‍යාවපත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ විද්‍යා ශාස්ත්‍රය යන කෙනකොට ඉහළම මට්ටමින් යනකොට බලනකොට තේරෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තෘෂ්ණාව ඉස්සර වෙලා ගියොත් ඒ මිනිස්යාට ලැබෙන ලාභේ සත්කාරය සම්මාන සිලෝකේ බුදුරජාණන්සේ පෙන්වන්නේ තච්චසාරංව තං ඵලං. උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ ගහ විනාශයි. කිසිල් ගහක මල් පිපුණයි කියලා කියන්නේ විනාශයි. ඒ උණ ගහට බුදුහාමරෝ දීපු නම තමයි තච්චසාර. තච්ච කියලා කියන්නේ පොත්තට, හැමට. උණ ගහේ හයිය තියෙන්නේ අරටෝ තියෙන්නේ හැමේ. මැද පුස් බම්බුව කියලා කියන්නේ. ඒ නිසා මේ කියාපාන මිනිස්සු ගාව තියෙන මේ තෘෂ්ණාව සහ පරිේශය නිසා ලාභ නිසා ඒ හැම දෙයකින්ම ලැබෙන හැම ලාභයකම මේ මිනිස්සු විනාශයටපත් වෙනවා. උණ වර්ගයේ තියෙන ඕනම ගහක මනල හතගත්තයි කියලා කියන්නේ ගහ විනාශයි. ඒක නිසා අසත්පුරුෂයාට ලැබෙන ලාභය ඒ පුත්‍රයාගේ විනාශය පිණිස හේතු වෙනවා කියන එකට මේ බුද්ධ ශාසනය අම්බෙච්ච ප්‍රධානම නිදර්ශනය තමයි දේවදත්ත. දේවදත්ත කියලා කියන්නේ අරූප ධානය දක්වාම ගිහිල්ලා ඒ මගින් වැස ඇති කරන්න පුළුවන් සුළුසුලං ඇති කරන්න පුළුවන් තරමට අභිඥා දියුණු කරලා තාමත් බැරි වුණා ඒ අවිද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් තියෙන තණ්හාමාන දිට්ටි පැත්තෙන් මේකේ තියෙන භයානකම තේරුම් ගන්න ඒ නිසා අජාසත් රජුව හම්බ වෙලා අජාසත් රජුවන්ට පෙන්නලමවල පෙන්නවා ඕම් බලාපන් මට ඕන සුළුසුණුකක් ඇති කරන්න පුළුවන්. ඕම් බලාපන් මට පුළුවන් නම් භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන්. කොහොමද ඉතින් රජ්ජුරෝ බොහොම ඒකට කලබල වෙනවා. ඉතින් අහන්න දෙයක් නැහනේ. රජ්ජුරෝ කියන්නේ අමනියෝනේ. තකතිරෝනේ. කිසිම කෙනෙකුට බෑ එහෙම නැති දෙයක් කරන්න. ඒක නිසායි බුදුචාන්ද කියන්නේ අනේ මේ රජ්ජුරෝ ධාර්මික වේවා කියලා බුදුහාමුදුරුවෝ පතන්නේ ඒකයි. රජ කෙනෙකුට වෙන්න තියෙන එකම දේ තමයි අනේ ධම්මෝ රජු රණ ධාර්මික වෙන්න ඒ ඇත්තටම කියනවා එතෙන්ට යහන ගන්න ඊමණස හොඳයි තමයි. ඕටුන්න දාපු ගමන් විනාශයි. ඊට පස්සේ ඕනම දෙන දෙයක් කරනවා. මම ඔය පැවිදි ඉඳ ඉස්සලා මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හඳුරම් පෙන්නේ කිය වෙලාවේදී Eh, කිව්වා මේ 2012 කියලා නෙමෙයි කිව්වේ ඒකට 1993 කියලා කිව්වේ මෙන්න මේ පෙරලිකාර යුගයක් එනවා ඒ යුගයේදී මේ දන්නවයි කියන සල්ලි තියෙන මිනිස්සු පුළුවන් තරම් ගමන වැඩ කරනවා කරන දෙයක් නැහැ ඒක නිසා ලෝකයේ සම්පූර්ණ ඔය උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ අයිස් කැප් එක දිය වෙලා eh, ලෝකයේ සමබරතාවය වෙනස් වෙලා ලෝකේ කක්ෂෙන් පනිනවා ඒකට මා විශාල ජල ගැලුම් භූමිකම්ප ඇති වෙනවා ඒකදී මේ ජනගහනයේ 3න් දෙකක්ම මැරෙනවා ඒ මරණයට පස්සේ ඉතුරු වෙන ජනතාව විතරයි තේරුම් අරගන්නේ මේ තණ්හාව ආරාමේ පරිේශනාරා කරන දෙයක් නෑ මේ ස්වභාව ධර්මය යන්නේ වෙනම මේ ඍතු නියාමෙට ඒක නිසා ඒ ශාන්ති කිව්වා මේ කතාව මට එතන වෙලාවයි මතක් කරන්නේ කොහොඳයි කියලා. ඒ ශාන්ති කිව්වා මේ ඊතර ඒන විනාශයෙන් රැකෙන්නේ මෙන්න මේ ಗುಣ තුනක් තියෙන මනුස්සයා විතරයි. එක කිසිම බේතක් පාවිච්චි කරන්නේ නැතුව ආහාරයෙන් පමණ ශරීරය නඩත්තු කරගන්න සෞඛ්‍ය සම්පන්න කරගන්න දන්න මිනිහා බේරෙහි කිව්වා. බෙහෙත් පරීක්ෂා කරන පාවිච්චි කරන කට්ටිය බෙහෙතෙම නැහිනවයි. ඒ කියන්නේ බෙහෙත් වලින් තියෙන ওই side effects after effects නිසා දැන් ඒක හොඳටම දන්නවා iatrogenic effect එක නිසා මරණ සංඛ්‍යාව ද ස්පිතාලයක වැඩි විස බීජෙන් මරනවට වැඩි. දෙක කිව්වා කිසිම අන්තරයක් උපකරණය මොකොත් නැතුව පයින් ගිහිලා Tamange අතෙන් පයින් වැඩ කරගන්න පුළුවන් මිනිහා ඉතුරු වෙනවා ආයුධ උපකරණ ගැන බලාපොරොත්තු වෙච්ච මනුස්සයා ඒකෙම නැහැ ආයුධ කියලා කියන්නේ මේ උපකරණ තියෙන කිසිම දෙයක් බෑ ඒ වගේම තුන්වෙනි එකක් කිව්වා Taman ඉතිරි පිට අම්මෝ අසාධාර්ණ්‍ය සිද්ධ වෙtti සම්පූර්ණ නොවිය යුක්තකදී කට වහගෙන ඉන්න මිනිහා බේරෙනවා අත දාපු මනුස්සයා ඉවරයි මෙන්න මේ කාරණා තුන තියාගත්ත මිනිස්සු ටිකක් ඉතිරනවා කියන්නේ. මම මේ වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා නිකන් අමු ගියා. ගොරකෑ. මට මෙව කියලා දි වැඩේ මොකද්ද? ඔබ වහන්සේ ගිහිලා ජනාධිපතිට කියන්නේ. ඔබ වහන්සේ ගිහිලා ඇමරිකාවේ ජනාධිපති ඔබ වහන්සේ දන්න කියන කෙනෙක්. ඔබ වහන්සේලා තමයි රාජ්‍ය නායක අවසන් අපි කවුද? මම ස්තුතිවන්තලා මේ දනවදුනා ඊට පස්සේ කිව්වා මහත්තයෝ මහත්තයා නම් ඔබ අහගෙන ඉන්නවත් වෙලා තියෙනවා කිව්වා රජවරුන්ට අහන්නවත් වෙලාවක් නැහැ කිව්වා වැඩ කිව්වා. ඉතින් එහෙව මනසකට අර සුළුසුණුකක් මාවලා පෙන්නවයි කිව්වට පස්සේ අහන්න දැන්නේ අන්තිම මොකද කිව්වේ? අශාජ රජුරෝ සෝවාන්ලා හිරව තමන්ගේ තාත්තා මැරුවා. බිම්බිසාර රජු. දේවදත්ත කිව්වේ මොකද මම බුදු මරලා බුදු වෙනවා මට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ තමයි ඔය නාලාගිරිය අත අරගෙන දුනු ආයව අරගෙන මේ කටයුතු කෙරෙහි බුදුසසුන් කිව්වා මේ මනසට හම්බෙච්චේ සීල එක ඉඳලා නැතුව කරන්න බෑනේ ධ්‍යාන ලැබලා තියෙනවනේ. ඒ ඔක්කොමත් කරලා මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා යා ලැබුව සෑම ලාභයක්ම අන්තිමට බුදු මම බුදුන් මරලා බුදු එනා කියන තරමටම මෝඩව. ඒක නිසා මේ තණ්හාවෙන් කරන පරිේශන ලාභ නොලබනව නෙවෙයි ලාභ ලබනවා. අන්නේ ලාභයට පස්සේ මේ මිනිස්යායේ ලැබිච්ච ලාභය අනුව විනිශ්චයකටපත් වෙනවා මේක මමයි කිරුවේ මගේ මේ දේවල් කියලා එයාට මතක නැති වෙනවා මේ විශාල තව බඩගින්න ඉන්න පිරිසක් ඉන්නවා විශාල තව මේකට අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා කියන මත නැතුව අර විනිශ්චය හරහා ඉතින් චන්දරාගයක් ඇති කරන අර දැඩිසේ අල්ලාගෙන බදාගෙන අරසාව ඇති කරන මේ රණ්ඩුව යනකොට දානයත් වෙන මිනිස්සෙක් හරහා සීලයක් රකින මිනිස්සෙක් හරහා සමාජයට යන කොච්චර වටිනා කම්පන වේග තියනවාද කියලා බලන්න. කිසියම් නෑදෑකමක් නැති නන්නාඳුන කෙනෙකුට තමලන් ළඟ තියෙන උතුම් කොටසක් කියලා දීලා දානයක් වශයෙන් දෙනවා කිව්වට පස්සේ ඒ තණ්හාව අනිත් පැත්ත නෙමෙයි. ඒ මනුස්සයා තුලින් නිකුත් වෙන ඒ තරංග වේගයත් අර තණ්හාවෙන් බදාගෙන පරිේෂණ කරලා කුට්ටි කඩාගෙන අරසාවට දඟරන ඒ අමන වැඩ පිළිවෙලත් එක බලනකොට බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන ක්‍රමේ අඩුම ගානේ දාන දෙන මිනිස්සු හරහා. නැත්නම් සීලේදී මම සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමීත්‍ය කරාචාරය කරන්නේ නැහැ, බොරු කේලම් කියන්නේ නැහැ කියලා තමා විසින් ඉල්ලගෙන මේ සීලේ රකින්න මිනිස්සයාගෙන් සමාජයට යන තරංගයත් එහෙම නැත්නම් මේ දඬු මුගුරු අරගෙන කලහ විවාද කරමින් තමන් මේ අසාධාරණ උපයාගත් වස්තුව රකින්න කරන මේ යුද්ධත් එක්ක බලනකොට ඒ සීල් රකින්න මිනිසයා තුළ තියෙන වටිනාකම ඒ වගේම සමාධි භාවනාවක් කරන ප්‍රඥා භාවනාවක් කරන කෙනෙක් තුල ඒ සඳහා තියෙන වටිනාකම තියලා බලනකොට අපිට මේක කවදාකවත් හිතන්න එපා මේ ලෝක ජනතාවට මේක කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. කොහොමඩක්වත් බෑ. ඒක වෙන්නේ අඩු ගානේ ලෝක ජනතාව අඩුම ගානේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් ඇති වෙනවනම් එහෙම කවුරු හරි හිතනවා නම් ඒකට කදාකත් හේතු කරුණු නැහැ. අඩු ගානේ කළ කළ දේ ඵල ඵල දේ කියලා තේරුම් ගන්නෙත් ලෝකයෙන් සුළුතරය කියන එක ලිඛිතයි. ඒ ඒ සුළුතරය අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. ඒ මත්තේ ඉඳගෙන යම් කෙනෙක් සමත සමාධියක් ප්‍රසන්න සමාධියක් වඩිනවයි කිය වඩනවයි කියන එක ඒක ඉතාමත්ම කලාතුරකින්. එහෙම වඩන මේ පිරිස දන්නවා එහෙම සමත සමාධිය විපස්සනා සමාධිය වැඩුවත් මාර්ග ඥානයක් ඵල ඥානයක් ලබනවා කියන කොච්චර දුර්ලභද කොච්චර උතුම්ද කොච්චර ගැඹිරද කියලා. නමුත් මේ ඒ නිසා ඒක අමාරු නිසා අපි පුරුද්දට ගඟේ යන තාලෙට තණ්හාවට වැටිලා ඔය කියන පරිේෂණ වලට ගිහිල්ලා ඔය කියන ලාභ ලබලා ඔය විනිශ්චය දිගේ ගිහිල්ලා අන්තිමට අපකරා අරතනම් හිතා ගන්න බැරි ද්වේෂ එනකොට හිතා ගන්න බැරි ලෝභ එනකොට අපිට සාධාරණ යුක්තියක් නැහැ. ඇයි මට තරහ ආවේ කියලා කියන්නේ. ඇයි මට ලෝභය ආවේ කියලා කියන්නේ මොකද අපේ වැඩපිළිවෙල ආර්ය වෙන්න පුළුවන් අනාර්ය වෙන්න. ආර්ය වැඩපිළිවෙල නම් අපි ඇතුළටයි හොයන්න පටන් අරගන්නේ අනාර්ය වැඩපිළිවෙල බාහිරට හොයන්න පටන් අරගන්නේ නිසා ඒ ඇතුළත හොයන ආර්ය පරිශ්‍රණ කරන මිනිස්සුන්ට අපි යෝගාවචරයි කියලා කියනවා. එහෙම නැත්නම් Brahmachari ජීවිතයක් ගත කරනවායි කියලා කියනවා. නැත්නම් අනගාരിකයි කියලා කියනවා. එහෙම නැතුව බාහිරය කරන කටිය විතර ලෝකායත දැනුම කියලා කියනවා. අනාර්ය පරිශනයක් කරන්න කියලා කියනවා. දැන හෝන දැන වැටෙන්නේ අර වගේ අමාරු තැනකට. ඉතින් ඒක නිසා මේ විග්‍රහය මං හිතන්නේ දුක නිමණ්ඩ සුත්තමේ ඥාන වශයෙන් උදව් කරයි කියලා. අහගෙන තමයි තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් වෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ බාහිර ලෝකයේ ඕන තරම් ආර්ය පරිශන කරන ඇත්තෝ අපිට දකින්න පුළුවන්. අනාර්ය පරිශන කරන අය දකින්න පුළුවන්. Tamante ඒ අනුව ගලපලා අදින වාස්වාද චින්තා මේ වශයෙන් ලබන්න පුළුවන්. ඊට පස්සේ භාවනා කරන කෙනාට නම් මේ මූල කර්මස්ථානට හිත දාලා සීලක පිහිටලා ඒක හොඳට භාවනා කරන යනකොට යම් වෙලාවක අඩු ගානේ ඒ නිරාමිෂ සුඛයක් හරි ලැබුණොත් ඒ මොනතර තේරෙන පටන් අර ගන්න මේ රූප ලෝකේ වර්ණ රූප දකිමින් ඇහි සැප හොයන සද්ද ලෝකේ සද්ද අහමින් කනේ සැප විඳින නාසයේ දිවේ කයේ සැප විඳින කාලෙක සැප විඳින චිත්තක්ෂණයක කවදාකවත්ම ධානා සුඛයකට යන්න පුළුවන් වෙයිද කියලා කවදාකවත් බෑ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඒ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියනකම් මොනම හේතුවක් නිසාවත් නිර්ආමිෂ සුඛයකට යන්න බෑ. ඒ නිසා ආමිෂ සුඛයේම උපදලා ආමිෂ සුඛයේම ගත කරලා ආමිෂ සුඛයේම මැරලා යන්න ආමිෂ සුඛේ වග බලා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක කියාදීනව දැකලා මේ ලෝකේ එකම මේ නිර්ාමීෂ සුඛේ විඳින්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි මට මේ වටිනා මනුෂාත්ම භාවය ලැබුණා ඒ ලැබිච්ච මනුෂාත්ම භාවය මම අර ආමිෂයෙන් පටන් ගන්න ආමිෂයෙන් ඇති වෙලා ආමිෂයෙන් මැරලා යන කෙනෙක් වෙනවද නැත්නම් නිර්ාමීෂයට යනවද කියලා කල්පනා කරන එකත් ලොකු දෙයක් කරලා ලැබිච්ච කෙනාට තේරෙනවා ඒ වගේ භාවනාවකින් සමතෙන් හෝ විපස්සනාවෙන් ලැබෙන ශාන්තියේදී ඒ පිරිච්ච ගතිය, ඒ සම්පatti කර ගතිය, ඒ සන්තුෂ්ටි කර ගතිය කදාකවත් ආමිෂ සුඛයට සමාන කරන්න බෑ. ඒ නිසා ඒ ආමිෂ සුඛේ සඳහා අපි දවසේ මෙච්චර වෙලා ගත කරනවා මේ නිර්ආමිෂ සුඛේ තමයි අපි මෙච්චර ගත කරනවා කියලා තමන්ගේ කාලසටහන දිහා බැලුවොත් ලැජ්ජිතයි මොකද ඒ තරම් අපි පුදුමාකාර කාලයක් මේ කාමිස කාමක දේවල් සඳහා ආමිෂය සඳහා ගත කරනවා. නමුත් අපි මෙතෙක් 100%ක්ම ගත කරපේකනේ. දැන් මේක තේරුණාට පස්සේ ඒක නට තේරෙනවා නම් මේ නිර්ආමිෂ සුඛය හරහා මේ කය හිත දෙකේ පුදුමාකාර සුවසේවාවක් තියෙන නිසා තමන්ට තමන් ආදරය කරනවා නම් කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා නම් අත්ත සිද්ධිය සලකනවා නම් තමන් මේ ඒ ඇතුළත විවේකයේ ඇතුළත හුදකලාව තෝරා ගන්න කටයුතු කරන්න ගියාම තණ්හාව පිටු දකින්න වෙනවා. තණ්හා පිටු දැකීම සඳහා අපිට හිතන තරම් ඔය එක පහරෙන් එක රැයෙන් එක බණින් කටයුත්ත වෙන්නේ ටික ටික ටික ටික තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේකට හේතුව තණ්හාවයි ඒක ලෝභ මාර්ගයෙන් හෝ ද්වේෂ මාර්ගයෙන් අපිට දුක සලසනවා ඒ නිසා මේ ලෝභය දුරු කිරීම සඳහා අනවශේෂ විරාගයක් සඳහා ඒ කටයුතු කරන පටන් අර ගන්නකොට ඒ කෙනාට මේ නිර්ාමිස සුඛය ලැබිලා නැත්නම් හරිම අමාරුයි මම මේ මොකද්ද කරන්නේ කියලා දැනගන්න ඉදිරියට යන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යාන්තමට හරිය නිර්ආමිෂ සුඛේ ලැබුණා නම් ඒ කෙනාට අර නොලැබිච්ච කෙනාට වැඩිය ධෛර්යයක් තියෙනවා. ක්‍රමසහවිදි තියෙනවා. දිනු කරන දිනු කරන යනකොට ඒකෙත් ඒ නිර්ආමිෂ සුඛේ තියෙන ආධිනව දැකලා ඒක කියන්නේ සමත සුඛේන ඊට පස්සේ මේ විපස්සනා සුඛයට යනකොට තමයි මේ බුදුරජාණන්සේ මේ දේවා විස්තර සහිතව දේශනා කරපු එකේ සමීකරණේ නැත්තම් tire පිටිපස්සේ වැඩ කරන වැඩ කෑල්ල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට ඒ මේ මේ සා ලස්සනට මේක දේශනා කරලා තියෙදි මේ මුළු ලෝකයාම මේ කාමයට දාස වෙලා කාමයට නතු වෙලා කාමරාජිනීගේ කාමරාජ්‍යයේ බැල මෙහෙවරකම් කරන හැටි දකිනකොට අනේ මමත් මෙතනේ හිටියේ දැන් ඩිංගිත්තක් හරි මට මේක දකින්න හම් වෙනවයි කියලා ඒ කෙනාට මේ පෙත බුදුරජාණන් මේ පෙන්වන පෙත හරහා පේන්න පටන් ගන්නවා අපකරා යම් කිසි විදියකට රාගයක් ද්වේෂයක් හෝ එහෙම නැත්නම් දඬුවමක් පීඩාවක් නිග්‍රහාවක් මොනවා හරි ලැබෙනවා නම් බාහිරේ කවුරු හරි මේක කෙරුවා මේකට බලපාන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ එහෙම නැත්නම් අල්ලපු gedර මිනිසයා කියන්නේ යෑමෙන් අපි අනාර්ය අනාර්ය පරිශ්‍රණයක් කෙරුවා වෙන නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා එන්නේ එන්නේ මේ දැන හෝ නොදැන වෙච්ච දෙයක් නමුත් ඒවා හේතුකෝ වෙලත් නැහැ හරියට සම්මේ අනුපාතයට පිට ගිහිලා වෙලත් නැහැ ඒක නිසා මේකෙන් තේරුම් අරගෙන පටිච්චසමුප්පාදේ නැත්නම් මේ හේතු කරුණු ධර්ම පිළිගන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ පුතුමාකාර ගෞරවයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේක දැනගෙන කරනකොට වුණත් එච්චර ලේසි නෑ. කරගෙන කරගෙන යනකොට ඒක පවත්වාගෙන යන්න නම් පවත්වාගෙන යනකොට පොඩ්ඩක් හරි කමන්නේ Tamanට අත්දැකීමක් ලබන්න නම් පුදුමාකාර එකලසක් පුදුමාකාර ගුණයක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි Tamanට මේ ධර්ම කොටස වල තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන නැතු ඒ ගැන හිතම හිත යොදාගත්ත නැති කෙනෙකුට මේ වගේ දෙයක් කිව්වට ඒක නට හරි අමාරුයි මේකේ අගකොන ලියා ගන්න. ඒ නිසා බුදුජාන් වහන්සේ වැනි කරන අයගේ ඒ භාවනා කළත් භාවනා ක්‍රමේ හරි ගියත් Tamante මේ පරණ කරපු දේවල් වල තියෙන ආදීනව කොටස් දැක් ගන්න පුළුවන්. ඒ ආදීනව කොටස් දකින්නකොට ඒ කාටවත් හේතු කරන්න යන්නත් එපා. පපුවක් දෙක ගන්න අඬන්න යන්නත් එපා. මේකට අදාළ හේතු තියෙනවා. අන්නේ අදාළ හේතු මේ වගේ සූත්‍ර දිහා බලනකොට පේනවා. මේවා විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරපු දේවල් වැටහෙන්නේ Taman අර නිකන් අහලා නැතර කරාට නෙවෙයි හිතලා නැතර කරා නෙවෙයි භාවනා කරලා නැතර කරාට පස්සේ ඒ නිසා මේ තණ්හාව හැමදාම ආසාවට බැඳීමට පමණක් නෙවෙයි ද්වේෂයටත් හේතු වෙන. ඒ නිසා එවැනි දුක් දින මේ තණ්හාවක් ඇති නොවීමට එනේන වේදනාවක් පාසා Taman අත්විඳින හැම වින්දනයක් පාසා මොන විදියට වැඩ කරන්න ඕනෑද කියන එක භාවනා කරලා පස්සේ උනත් කෙනෙක් ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මොකද්ද ඒ සඳහා අපි පැවතිය යුතු ආකාරය ඇවතුම් පැවතුම් කොහොමද කියලා ඒකට සියල්ලක කාම ලෝකයෙන් වෙන් වෙලා කාමේ නැත්තනකට යෑම කියන එක නෙවෙයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සරුවත්‍යංශය සඳහන් කරන්නේ. සරුවත්‍යංශය සඳහන් කරන්නේ මේ හේතු සහිතවයි සිද්ධ වෙන්නේ මේ දැන් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන වැඩ ටිකම කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා සාරත්ත්‍ය චිත්ත විරත්ත්‍ය චිත්ත කියලා. ඒවා පිළිබඳ ඇලීගෙන බැඳීගෙන ගාගෙන කරන ක්‍රමයකොත් තියෙනවා. ඒවනේ එකෙන් දුරස්ත වෙලා වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් විදුලි වැඩ කරන කෙනෙක් අතට රබර් ග්ලව්ස් ග්ලව් එකක් දාගෙන කරනවා කරන්ට් එක වදින්නේ නැහැ. අන්න ඒ වගේ විරත් චිත්තෙන් කරනවයි සාරත් චිත්තෙන් කරනවයි කියන එක ගෙදවල් දොරවල් ගියාට පස්සේ අපිට ඉතුරු වෙන එකම උපමානය එකම ක්‍රියාවලිය එකම ආරක්ෂක විදිය. ඉතින් අපි සාරත්ත හිතයි විරත්ත හිතයි කියන එක අපි මේ දවස් ටික දිහා හරහා ලැබපු අත්දැකීමේ විස්තර කළොත් අපි භාවනා කරලා හොඳට හිත විවේක වෙලා එහෙම නැත්නම් නිස්සද්ද වෙලා විස්්‍රාම වෙලා හුදේකලා වෙලා ඉන්නවා කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී ඒ කෙනාට ටික දවසක් යනකොට මේක පුරුදු කරනකොට දෙනවා ඕනනම් බාහිර ශබ්ද තියෙනවා. වේදනක් තියෙනවා. හිතවිලි තියෙනවා. ඒ හිතවිලි වේදනා ශබ්ද සමහර ඒවා ප්‍රිය උපදවනවා සමහර ඒවා බොහෝ විට අප්‍රිය උපදවනවා. ඉතින් මේ අප්‍රිය උපදවන දේවල් පිළිබඳ ගැටුමකට ගියොත් එහෙම නැත්නම් ඒවා නොවේවා කියන හැඟුම් පහල කරන්න ගියොත් අර තමයි උපයාගත්ත විවේකේ උපයාගත්ත උදකලාවේ ඒ වැරදි ද්වේෂය නිසාම නැද්දකින් නොපතන් කියන ද්වේෂය නිසාම මේකෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් තමන් ඒකට ආශා කරන්න ගියත් තමන් අර උපයාගත් විවේකේ නැති වෙනවා. නමුත් මේ උපයාගත් විවේකේ ඉන්න ගමන්ම ඒ සද්ද විරත් හිතක යුත්ව අහගෙන හිටියට ඒ ඒ පේන චිත්ත රූප විරත් චිත්තකින් යුත්ව බලාන හිටියට මේ කයට දැනෙන වේදනා විරත් චිත්තකින් වින්දට අර විවේකේ බාධා වෙන්නේ ඒක අත්දකපු කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒ සද්දේ ඒ වේදනාව ඒ හිතවිල්ල කොක්ක දැම්මට මෙහෙන් කොක්ක වැටුනේ නැත්තම් පිළිදෙන්නේ නැහැ. හදාගත්ත චිත්ත tattwe ඒකයි බුදුරජාණන්සේ පෙන්වන්නේ ඒක අර කටුකුරුද්ද ඥානන්ද සාංශ පෙන්නානේ මම තින්කර් මහාන මැතිමිකි මහානකොට නූල් ඉදිකට දිගේ පල්ලෙහාට නූල යටින් බොබින් එකේ කොක්ක වැටුනේ නැත්තම් මැත්ම වැටෙන්නේ නැහැ. ඉතින් බොබින් එකේ නූල් ඉවර තියෙද්දි මහානකොට පේනවා මැහෙනවා වගේ. නමුත් ඉලි බලනකොට අහිය අහුවෙලා නැහැ. අර භාවනා කරනකොට අපිට අර తాවකාලික හම්බෙන தത്വෙදී උඩින් කොක්ක වදිනවා. ඉදිකටු පාර වදිනවා. නමුත් අපි බොබින් එකේ නූල් ඉවරයි. ඒ නිසා යටින් කොක්ක වැටෙන්නේ ඒ නිසා මැස්මක් වෙන්නේ ඒකට පේනවා ක්‍රියාවලිය 100%ක්ම වෙනවා සාමාන්‍ය කාම භෝගී කෙනෙක් වෙනවා වගේ වෙනවා නමුත් මේ මනසේ අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ අලුතෙන් චේතනා පහල කරගන්නේ නැහැ අරසවක් තියෙනවා ඒ වගේම සක්මන් කර කර යනවා සක්මන් කරන ගිහලා සක්මන් කෙලවරට යනකොට ඒ මනසේ ඒ සක්මන් කර පියවර දෙකක් පියවර 20ක් කරන නිසා සමාධිය කියන්නේ එහෙමද අපි සත්‍ය කියනවා කියලා. ඉතින් ආ දන්නෝ කෙලවට ගිහිල්ලා හැරන වෙලාවේදී හිත කලකොලොප්පන් වෙනවා, රූප වලට තුනවා, සද්ද වලට තුනවා, හිතවිලි එන්ඩීඩි තියෙනවා. මේක සංදිස්ථාන නිසා, විචිත්‍ර නිසා අර ගෙනිච්ච සත්‍ය කඩා ගන්න බෑ කියලා ආදුනිකයා සත්‍ය හයිය නැති කෙනා පශ්චාත්තාපයටපත් වෙනවා. නමුත් ਸਰවඥාන්සේ මේක දීලා තියෙන්නේ මේ සතිය එතෙන් දෙනකන් අර හැල්මේ යනකොට ඇති කරගත්ත සතිය හැරෙන වෙලාවේදී පේන රූප පෙනෙද්දි ශබ්ද හෙද්දිත් කය වේදනා වෙනස්ලා තියෙද්දි පවත්තගෙන යන්න පුළුවන් නම් එයා හිතෙන්ට ලෑස්ති වෙලා යන්න ඕනේ විරත් හිතකින් යුක්තව මේ පේන දේවල් දිහා බලන්න විරත් හිතකින් යුක්තව ඒ ඇහෙන ශබ්ද දිහා බලන දැනගන්න කයට දැනෙන මේ වේදනා විරත් හිතකින් බැලුවනම් තමන දවසක තේරෙයි අනකොට ගෙනිච්ච සතිය ඒ ලෑස්ති වෙලා ගියොත් හැරිලා එනකොටත් ගේන්න පුළුවන්. ඉරියාපතේ සංධියකදී වෙනස් වුණාට ඒ සංධිය වෙනස් කරන වෙලාවේදී සද්දෝලින් ඇවිල්ලා අපිට කොලකොලොප්පම් කරාට වේදනාවිලා කලකොලොප්පම් කරාට රූප කලකොලොප්පම් කරාට විරත් හිතකින් ලෑස්ති හිතකින් ගියාන ඒ රූප තියෙන බව දන්නව නමුත් කෙලස ගන්න නැතුව ප්‍රතිහලා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන නිදර්ශනයක් කිව්වොත් එහෙම නගර සෝබනියක් ජනපද කල්යාණියක් ඇවිල්ලා ඒ නගරයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පවත්වන හොඳට බීලා නටනවා සින්දු කියනවා සංගීත භාණ්ඩ වාදනය කරනවා ඉතින් එතෙන්දී සල්ලාලෝ ඇවිල්ලා ඒ සින්දුත් එක්ක නට නට සම්භෝගයක් පවත්වනවා ඒ රජුරුවන්ගේ මේ මළුවේ නැත්තම් රාජාංගණේ එතකොට රාජ්‍ය රෝගාවට ගේනවා බරපතල රාජ්‍ය විරෝධී කටයුත්තක් කරපො සැක කටයුතු මිනිස්සේ මරණ දඬුවම තීන්දුව කරන්න. නමුත් රාජ්‍යරණ සැකයි. ඒ නිසා ඇත්තටම මේ රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියනවාද මරණ දඬුවට තරම් දෙන්න ඕනද නැද්ද කියලා නමුත් සාකි හොඳටම කිට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට අවස්ථාවක් දෙනවා. කොනේ නගරශෝභිනේ නටද්දී ඉස්සරහ නටද්දී ඉස්සරහින් සල්ලාලෝ සින්දු කීකේ නටද්දී උඹ ඔළුව උඩ තෙල් කලයක් තියාගෙන ඇවිදින්න ඕනේ කඳුලක් හරි බිම හලන්න බෑ. ඔබට අට පිට බලන්නත් බෑ සංගීතයට නටන්නත් බෑ. උඹ ඔළුව උඩ පෙත්ත කවල තෙල් පිරිච්ච කලයක් තියෙනවා. කඳුලක් හරි අරවත් උඹ මරනවා. ඔබට පුළුවන් නම් ඔය සෙනගහරා ඵලයන් කලී කඳුලක්වත් තෙල්හලා නැතුව පිටිපස්සේ ගහලයා කොහොමදත් එනවයි කියන්නේ. අන්න එහෙම වෙලාවට මේ මනුස්සයා මේ නටන සල්ලාලයන් අතරතු කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හිතාගන්න. ඒතර මේ මනුස්සයා දන්නවා මේ මනුස්සයෝ නටන එකට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද හොඳම නගර සෝබිනිය නටන්නේ. මේ මනුස්සයා හැප්පුණාට තෙල් කලේ හැලුනොත් මගේ බෙල්ල යන්නේ. බෑ නඩු කියලා ඉවරනකොට බෙල්ල ගිහිල්ලා. ඒ නිසා කොච්චර අරස වෙනවද අන්නේ වගේ ඒ සක්මණ කෙලවරට ගියාට පස්සේ විරත්ත හිතකින් යුක්තව මේ වෙලාවේදී අනන්තවත් රූප තියෙනවා ශබ්ද තියෙනවා සත්තු ඉන්නවා භ්‍රමණලු ඉන්නවා මල් තියෙනවා මේවට හිත කඩා ගන්න තුව මම කොහොමද හැසිරෙන්නේ කියලා ලෑස්ති වෙලා ගිය දවසටයි ලෑස්ති වෙලා නොගිය ගිය දවසටයි ඒ යෝගාවචරයාගේ ක්‍රියාකලාපේ සම්පූර්ණ දෙකක් එනිසා සක්මනේ අන්තිමට එන කරදර සියල්ලම ඊට වැඩිය බරපතල අභ්‍යාසයකට පෙරහුරුවක් පාටපත් වෙනවා ඊට පස්සේ gedara thore කටයුතු කරද්දී අපි කරා අනන්ත ආරාධනා අනන්ත ඉල්ලීම් අනන්ත හිත ඇතුලෙන් අරක කරපම් මේක කරපම් කියලා ගොඩාක් දේවල් එනවා. ඇත්තට මේවා පාලනය කරගන්න බැරි තරම්. අඩු ගානේ වගේ 100ට කීපයක් හරි අරගෙන මේ වැඩේදී මම මේ කටයුතු කරන එක පිනක් වෙන්න පුළුවන්, පවක් වෙන්න පුළුවන්, අනුගේ ඉල්ලීමක් වෙන්න පුළුවන්, මගේ ඉල්ලීමක් වෙන්න පුළුවන්. මේ වැඩේ කරනකොට දැහැහෙන දුරට හැකියතාක් දුරට මට මේක සතියෙන් කරන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා කරන්න පටන් අරගත්තොත් ඒ මනසට ලෑස්තිලා ගියේ නැති මිනිසෙක් විදියට ඒක තල කරනකොට සක්මනක් කරලා පරියන්කේදී සාර්ථක වෙච්ච මිනිසෙකුට ඒකදී දහසකුත් එකක් ක්‍රමසාවිදි පහල කරගන්න පුළුවන් මෙතන මම යනවා ඒක මට ගැළපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන් නමුත් කාගරි ඉල්ලීමට හරි මගේම වුණාකට හරි කමක් යනවා මොකද ගිහිලා එද්දී ඒ හිත පෙරලා ගන්න තු වෙන්න පුළුවන් ඉතින් හුඟව දෙනෙක් හිතනවා නෑ නෑ එහෙම දේවල් එන එක මහා කාලකානිකම පෙර අකුසල කර්මයක් ඒ නිසා මට මේවා නෑ වෙච්ච ඉන්නවනම් හොඳයි කියලා. නමුත් සර්වඥාණන් ඉන්දිය භාවනා සූත්‍රයේදී එහෙම එකක් කියන්නේ එතෙන්ද ගිහිල්ලත් එච්චර උග්‍ර තත්වයක් කරතේදී හිත බේරගෙන එන මිනිහට තමයි සර්වඥාන්සේ කියන්නේ සතිය හොඳයි කියලා. ඒකෙදී ඔය මම පොත් දෙකක් කියලා තියෙනවා දෙකම නව කතා. ඒකෙදී එක තැනක ඔය නීචේ කියන එක නා ලියලා තියෙනවා චරතුස්ත්‍ර කියලා හිටපු පරිශීආගම ඇති කරපු නායකයා පිළිබඳ කතා කරලා ඒක ඒක ඇත්තටම ඒ චරිතයට පණ බෝලා අදහසක් දෙන්න ලියපු කතාවක්. තාමත්ම මේ සාය ලෝක සාහිත්‍යයට පත්වෙච්ච පොතක්. තස්පේක් සරතුස්ත්‍ර කියලා ලියලා තියෙනවා. ඒ සරතුස්ත්‍ර කියලා කියන්නේ පරිශීආගමේ හිටපු ආගමික නායකයා. හොඳම විවේකයේ කැමැති අපි නම අපේ ක්‍රමයේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් කියලා. එයා කැලයක් උඩට ගිහිලා උස කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ. හැම කෙනාම දන්නවා මේ කන්දේ සරසුස්සා ඉන්නවයි කියලා. එයා සාන්තුරෙක් බවක් දන්නවා. ඉතින් මිනිස්සු හරි ආසයි ආව දැක ගන්න. නමුත් එයා මිනිස්සුන්ට කැමති නැහැ. එහෙම ඉඳද්දී හොඳට හිත හදාගත්ත මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා එයා ළඟට යන්න. එහෙම ඉන්නකොට සරසුස්සට කල්පනා වෙනවා මේ කැලේ මිනිස්සු හම්බෙන්නේ නැතුව කාම දර්ශන නැතුව, ද්වේෂ දර්ශන නැතුව මම මේ ගත කරන ජීවිතය ඒ පරිශනාවක් නෙවෙයි අංග සම්පූර්ණ පරිශනාවක් නෙවෙයි. මට බැරිද මාළු මාකට් එකට ගිහිල්ලා ඒ කලබගෑනිය අස්සේ මේ සත්‍ය පවත්තන්න. සත්‍ය පවත්තන්න කියන එක මම දාපු එකක්. මේ හිත පවත්තන්න කියලා. එයා දවස් ගාණක් මේක තර්ක කරනවා. උදේ දිරනගෙන අවතරයට බහිනවා මට මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ මට මේකේ ඉන්න පුළුවන් කියලා අන්තිමට තීන්දුව කරනවා මං යනවා මාළු මාකට් එකට කියලා එයා වහිනවා පල්ලෙහාට බහිනකොට එයා හොයාගෙන එන මේ ගරු කටයුතු මෙයාට සලකන මිනිස්සෙක් එයා හොයාගෙන උඩට යනවා. දැකපුව මම අඳුර ගන්නවා මේක වෙන කවුරක්වත් නැහැ මේ සරතුස්ර වෙන්නේ නැති කියලා අහනවා ඔබතුමාද අපේ මේ අපි හොයන සාන්තුරයි කියලා. ඉතින් කියනවා කවුද හොයන්නේ මේ? ඔව් ඔව් මම තමයි කියලා. ඉතින් කියනවා අනේ මගේ ඇස් දෙක පින් කළා තියෙනවා. ඔබතුමා දැනගන්න කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා හම්බෙන්නේ නැතෝ ගියයි කියලා. මම බොහොම හොඳයි. ඉතින් දැකපේක හොඳයි. තම තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කියනකොට කියනවා මම මේ පල්ලෙහාට යනවා කියලා. ඔබතුමා පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි අපි දැකලා තියෙන්නේ කොහෙද යන්නේ මම මාළු මාකට් එකට යනවා අර මොනදට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා එයා හිතානේ විදිහට මෙයා විවේකයේ තැනකට ඉන්න ඕනේ මම සරතුස්සා කියලා කියන මමයි සරතුස්සා මම මගේ මේ සතිය මගේ මේ සාන්ති ගතිය තියෙනවා කියලා බලන්න මම යනවා උඩට උඹ බලයන් මේ වැඩිටි කියලා. ඒක හරි ලස්සනට පෙන්වනවා එයා එදා යනකොට පොළ දවසක්. ඒ පොළේ ඉන්න මිනිස්සේ සත්ත පහකට මිනිස්සු ගණන් ගන්නෑ. ඒ මනසට කෙනෙහිලිකම් කරන ඔක්කොම කරද්දී මේ මනසයා ඒ වෙන හැම සිද්ධියක් කරාම මොන විදියකවත් හිත සලා ගන්න නැති වෙන විදියට යන කතා විස්තර කරලා සම්පූර්ණ පෙන්වන මෙන්න මේ මිනිස්සුයි අද ලෝකෙට ඕන කරන්නේ කියලා. අද ලෝකෙට ඕන කරන කියන්නේ බණ බහනා කරලා රින්ගගෙන පැත්තකටලා ඉන්න එක නෙවෙයි. තමන්ගේ යම් කිසි ප්‍රමාණයකට එනකන් ඒ ශක්ති දිනු කරනකන් අපි අර සමනලයා කෝසගත වෙන්න වගේ කෝසගත වෙන්න ඕනේ. ඊට පස්සේ සමනලේ එළියට එන්න ඕනේ. සමනලයා පියාසලන්න අන්නේ විස්තර කරනකොට නීචේ විස්තර කරලා පෙන්නනවා මේ අපි කරගෙන යන වැඩ සඳහා බාධක කරදර එනකොට ඒක දිහා විරත්ත හිතකින් බannවද සාරත්ත හිතකින් බලනවද කියන එක කාගවත් විනිශ්චය කරන්න එක නෙවෙයි. එයා තමයි භාවනාවේ දියුණු කරගත්ත ප්‍රමාණය හැටියට තමයි කරේ. ඒ නිසා gedara dora කටයුතු වලට ගියාට පස්සේ හිතන්න එපා මේ ඔක්කොම වෙනද තිබුණ විදිහට නැතුව මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වෙයි. මට මේචල් කරන්න පුළුවන් වෙන්නෙම නැහැ. නමුත් එකක් දෙකක් අරගෙන බලන්න මම සීයෙන් යුක්තව මේ කටයුතු කෙරුවොත් අපි කියන්නේ ලැහැත්ති හිතකින් මේක කෙරුවොත් සූදානම් සරින්න ගිහිල්ලා කෙරුවොත් මට බේර ගන්න පුළුවන් කියලා. එක තැනක තේරුම් අරගත්තොත්, එක වෙනද කර ගන්න බැරි වැඩකදී Tamanට ජාම බේර ගන්න පුළුවන් වුණොත් Tamanට තේරෙන පටන් ගන්නවා මේ සිද්ධිය කරන්න කරන්න කරන්න Taman තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අර අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී මේ මාළුක්‍ය පුත්‍ර බුදුජාණන් වහන්සේ කරපු විස්තරය නැවත පුනරුච්චාරණය කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු තාලට මට මේකයි වැටහෙන්නේ කියලා. එයා කියනවා රූපන් දිස්වා සති මුට්ඨාපි නිමිත්තම් මනසි කරෝති. සතිබා දන්නේ නැති මනුස්සයා භාවනා නොකරන කෙනා, බණ නාහපු කෙනා, උපදේශ නැති කෙනා රූපයක් දකිනකොටම සතියෙන් නෙමෙයි බලන්නේ ප්‍රිය නිමිත්තක් මනසිකරණය කරනවා අනේ ලස්සන රූපයක් මම දැක්කා ප්‍රියමනාප රූපයක් දැක්කයි කියලා සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තති ඒ කියන්නේ සාරත් හිතෙන් බලලා ඒකට ගෙවදිනවා මම විතරයි දැක්කේ අරයා දකින්න බැරි වුණා මේ කියලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මතින් ඒ මිනිස්යා ගත කරන චිත්තක්ෂේත්‍රයක් පාසා රාගෙන් හෝ ద్వේෂෙන් තෙමිලා පෙඟිලා අප්‍රමාණ කුසල් රාශියක් රැස් කරනවා ඒ නිසා කවදාකවත් නිවනට කිට්ටු කරන්න බෑ. නමුත් ඒ වෙනුවට සතිය තියෙන උපදේශ සහිත විරත් හිත ඇති සූදානම් ශරීරයක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලෑස්ති මනසකින් යන කෙනෙකුට නසෝ රජ්‍යතු රූපේසු. එයා දන්නවා මම මේ ධක්මනේ කෙලවරට ගියේ රූප පේනවා තමයි. නමුත් මම මේ රූප රංජනය කරන්නේ නැහැ. නැත්නම් රංජනය කරන්න වුණොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා රංජනය කරන මනසකින් නෙවෙයි යන්නේ. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා සත්පතිසතෝ රූපේ දකිනකොටම දන්නවා මගේ හිත මම පවත්තන්න ඕනේ කාය ප්‍රසාදේ කාය විඥානේ දැන් ඔන්න හිත පැන්න චක්කු ප්‍රසාදයට චක්කු විඥානයක් බවට පත් වුණා මේකෙන් පේනවා මගේ සතිය හොඳ නෑ මේකෙන් පේනවා මට මේක පාලනයක් නෑ කියලා ඒ ඒ කයේ හිතේ පයේ පවත්තන්න ඕනේ හිත ඇහැට පනින එකම එයා කල්පනා කරගන්න මං givisagene කිය වැඩියට බාධායි එනිසා රූපය පිළිබඳව මත් වෙලා ඒක පිළිබඳව වර්ණ සටහන් බලනවා වෙනුවට රූපන් දිස්වා පතිස්සතෝ නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ ඒ ආකල්පේ නිසා යාට විරත් චිත්තෝ වේදේති ඒ රූපය විඳිනවා තමයි හැබැයි කරන නම්බුකාරකමකින් නෙවෙයි විඳින්නේ මගේ හිත දුර්වල නිසා පාලනය කරන්න බැරි නිසා මේ පයේ තියාගෙන ඉන්න අන්න හැට පැන්නා චක්කු විඥානයක් බාටපත් වුණා. ඒතකොට දැන් රූපය ඇහැට වදිනවා. නමුත් එයා ඒක නාඩම්බර වෙන්නේ ඒක අට්ඨියති හරායති ජගුච්ඡති. ඒ ගැන ලැජ්ජාටපත් වෙනවා, දුකටපත් වෙනවා, හරදමන්ට හරනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තච අනේ මම ලස්සන රූපයක් දැක්ක අනේ මට මේක තියාගන්න බැරි වුණානේ කියලා කවදාකවත් ගෙවදීමක් කරන්නේ එයා දන්නවා මේ පයේ හිත පවත්වාගෙන යන ගිවිසුමකයි මම හිතේ මගේ හිත රූපයකට කැඩනවා ශබ්දයකට කැඩනවා වේදනාවට කරනවා. ඒ නිසා ඒ රූප සත්ත්ව වේදනා පිළිබඳව අජෝසනයක් මමයේ කියා ගැනීමක් බැස ගැනීමක් වෙන්නේ නැහැ. එවැනි එවැනි කෙනාගේ සාර්ථක වෙච්ච වෙලාවක හැම වෙලාවෙම සාර්ථක වෙයි කියන්න බෑ. සාර්ථක වෙච්ච වෙලාවට කියන්නේ යථාස පස්සතෝ රූප රූපං වේද වේද වේදකෝචාපි වේදනා. ඒ මනුස්සයා රූප දැක්කත් ඒ රූපේ නිසා මනාපය හිත පහළ වුණත් වින්දනයක් පහළ වුණත් එයාගේ අර ලෑස්ති වෙලා යත් ගිය මනස නිසා කීයතිනෝ පචියති අයව ක්ෂය කරන්න බලනවා මිසක්කා නැවත හිත পায়ට ගන්න උත්සාහ කරනවා මිසක්කා ඒව බෝ කරගෙන අනී මම මේක දැක්කයි කියලා දිනුපවණු කරන්න යන්නේ ඒ නිසා මේ මිනිස්යාට අර රාගරත්ත වෙච්ච මනුස්සයාට මේ ඇති වෙච්ච අර විහෙසනේ අනේමට මේක නැවත කරගන්න බැරි වුණා කියන දුක වෙනුවට යාර තේරුම් ගන්නවා දහස්වරක් මම කරලා අද යන්තම් රූපයක් දැක්කට රූපේ වේදනාවක් ඇති වුණාට රස වින්දට නමුත් මගේ යුතුයකම වෙන්න තියෙන මගේ পায়ට හිත ගන්න එකයි ඒ බව දන්න නිසා ලදෙන පළවෙනි අවස්ථාවේදීම වහාම සක්මණේ හිත පිහිටවන්න වෙනකොට එයා ඊගාව දවසෙත් ඊගාව දවසෙත් ඊගාව දවසෙත් සක්මන කෙලවට යනකොට යන්නෙම අර වගේ ලෑස්ති මනසකින්. ඒ වගේම ගෙදර වැඩ කරනකොටත් ඔක්කොටම දැලේලන්න යන්න එපා. එකදාකවත් වෙන්නේ නැහැ. නමුත් පුළු පුළුවන් රාජකාරි දෙක තුනක් කරන්ඩ මේක ටිකක් අභියෝගශීලී හිත එහාට මෙහාට දුවනවා තමයි. නමුත් මම ලෑස්තිලා යනවායි කියලා ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා හිත බේරගෙන විරත් හිතකින් යුක්තව කරන්න වෙනකොට ඒ ලැබෙන පුංචි දියුණුව පවා ඒ ලැබෙන පුංචි අභිවෘද්ධිය පවා හිතා ගන්න ඕනේ මේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බූදලෙකුත් නෙවෙයි. සල්ලි වලට ගත්තෙකුත් නෙවෙයි. මම මේ වැටි වැටි දන ගගා බය වෙවි. ආදෙන රකපු සතිය නිසා මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා ඒක දිගට දියුණු කරන්න පටන් අරගත්තොත් හදිසි වෙන්න යන්න නරකයි. බොහෝම ඉවසිල්ල කරන්න ඕනේ. කරනකොට කරන දේනවා එහෙම දවස පුරා Taman අර වගේ විරත් හිතකින් ඉඳගෙන එන්න තියෙන දුක් කරදරයක්, එන්න තියෙන කෙලෙසයක් නොවෙන්න කටයුතු කරපුවාම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා. ඒ ඇති වෙන චිත්ත ශක්තිය නිසා පරියන්කට ගියාම පරාජිත හැඟීමෙන් නෙමෙයි වාඩි වෙන්නේ. අපරාජිත හැඟීමෙන් වාඩි වෙන්නේ මං ගෙදරතොරේ වැඩවලදීත් අද එකක් දෙකක් සතිය පිහිටුවා ගත්තා. ඒ නිසා පරියන්කයට ගියත් පරියන්කේදී සද්දයක් ඇහුනට වේදනාවක් ආවට ඒකට අඬහව ගන්න යන්නේ බලනවා මේ සද්දේ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් වේදනාව තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් හිතවිල්ල තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලනකොට පේනවා මේ වේදනාව හිතවිලි සති කියලා කියන්නේ නිකන් ඇහිදල් සහිත දෙයක් ගන්න බහල තහඩුවක් නෙමෙයි මේක ආරහා බලන්න පුළුවන් අරහා බලනකොට පේන්නේම තමන්ට අවශ්‍ය කරන අරමුණක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා විවේකයක් තියෙනවා මේ හුදේකලාවක් තියෙනවා විස්රාමෙත් තියෙනවා. අපි මෙතෙක් කල සාරත්ත්‍ය හිතෙන් බලපු නිසා ඒක ගන්න බහල දෙයක් මට එහා පැත්ත බලා ගන්න බැරි වෙන තරමට හිත වැටුණට මේ ඔක්කොම බංගුර දේවල්. ඒව හරහා විනිවිද යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ විරත් හිතකේ මේවා දිහා බලන්න. එහෙම නැත්නම් මේ දේවල් වලින් අයින් වෙලා Taman මේ නිසද්දනකට එලා කරනවා කියන එක භාවනා ටිකක් දිනු කරගත්ත කෙනාට නින්දාවක්. දුර්වලකමක්. එයා දැනගන්න ඕනේ ඉස්සරහට ගිහලා කටයුතු කරන්න. එතකොට ඒ තෘෂ්ණාවේ මේ වෙන පුංචි පුංචි පුංචි පුංචි දිරාගණය කඩා බිඳ වැටීම නිසා ඒහා සමාන අනිත් පැත්තෙන් එයාට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති ලැබෙනවා. ඉතින් මේ දෙක බොහෝම හිමීර තමයි වැඩින්නේ. මොකද මේ කල්ප ගානක් දිගට ආපු තෘෂ්ණාවක් මේ වැඩ කරන්නේ. නමුත් මේ සරුවචන් ආංශිකයේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ක්‍රියාශක්තිය නිසා ਸਰවඥයන් සඳහන් කරන කල්ප කියලා කෝටි ගණක් එකතු වෙච්ච මේ තෘෂ්ණාව මේවට කියන්නේ මෝහ පටල කියලා අවුරුදු 7කින් කපන්න පුළුවන්. අවුරුදු 7කින් කපන්න පුළුවන් කෙලවරක් නැතුව ආපු සංසාරේ. ඒක උඹට ඕනේ නම් දක්ෂ නම් අවුරුදු 6මුත් පුළුවන් කියලා අන්තිමට බස්සලා කියන දවස් 7ෙන් කපන්න. ඒ දවස් හතෙන් කපන නිසා තමයි හත් දවසේ භාවනා ක්‍රම දහ ක්‍රම පස්සේ ඇවිල්ලා තියෙන. නමුත් බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල උදේ උදේ උඹට හරියට කමටහන සුද්ධ වුණා නම් හැන්ද වෙනකොට කපන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ ජීවිතයේ මේ මේ වගේ දෙයකට නොවුනොත් අපි හැමදාම කෙලෙස් ඉහල කරලා කෙලෙස් බල කරලා කෙලෙස් තහවුරු කරගෙන කෙලෙස් වලට යට වෙලා නිහීන ජීවිත එහෙම නැත්නම් කියන ආත්ම නිෂේධන කරන ජීවිතයටදී පුදුමාකාර බැගෑදත්තටපත් වෙනවා. මේක ටික ටික ටික ටික පුරුදු කරන යනකොට තේරෙනවා සරුවචනාංශයේ සෑම තැනම දේශනා කර තුන මේ කෙලෙස් ප්‍රමාණයේ වශයෙන් හැම තැනම ආකීර්ණව හැම තැනම ගෑවිලා තිබුණට කුසල් බලය හැමදාම අකුසල් බලයට වැඩි වැඩි. ඒක ලෝකයේ සම්පූර්ණ ප්‍රසිද්ධ කාරණාවක් ඒ නිසා සරුවචනාංශයේ දේශනා කරනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට්ටා. මහන්නේ මේ හිත කොහොමද ප්‍රභාසරයි. ඔකේ වටේ මේ කුණු කට්ටයක් බැලලා තියෙනවා. කච්චලයක් බැඳලා තියෙනවා. මලකට ටිකක් කාලා තියෙනවා. තං අසුතෝතෝ පුතඥෝ නප්පජානාති. ඒක ඇතුළත දිදුලන ගිනි බෝලයක් වගේ තියෙන මේ ප්‍රභාසර හිත අර පිට තියෙන කුණු කට්ට නිසා වැහිච්ච නිසා අසුතත් පුතඥය දාලි නැහැ. තං අසුතෝ පුතුඥස්ස තමාදි භාවනා නක්ඛීති වදාමි. උන්දර කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද පටන් ගන්නෙම මට බෑ කියලා. අර පිට තියෙන කෙලෙස් කට්ට විතරමයි දකින්නේ. ඒක මේ බුදුරජාණන් මේ වගේ සූත්‍ර දේශනා කරන්නේ මේ හිඟන්නට ගල් ගහන්න නෙවෙයි. බැරි කාට නොදකින් කියන්න නෙවෙයි. පිටිපස්සේ ඒකත් එක්කම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්ත. ආනි මේ ප්‍රබාස්තරයි හිත. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටන් ඔය පිට පොඩ්ඩක් මලකඩ කාලා කච්චල් බැඳිලා මඩ කහට බැඳිලා තියෙනවා. තාං සූතවතෝ අරිය ජායකෝ ජානාති. හොඳට බණ භාවනා කරපේකන මේ සිද්ධිය දන්න නිසා උන්ද ඔය පිට පිට පිට තියෙන පිට කට්ටට බය නැහැ. තස්ස සූතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අධීති වදයි. හොඳට සමාධි භාවනා හරියන. මොකද එයා දන්නවා මෙයාගේ හිත ඇතුලේ මනස හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයක්. ඒක අර පිට තියෙන කුණු ටික අදහන්න ගියොත් විනිවිදින්න බෑ. මේක පොඩි කට්ටයක් විතරයි තියෙන්නේ කියලා කවතන කාරික හුරුලා බලපු දවසේ තේරෙන පටන් ගන්නවා මේක මේ මටවත් දරා ගන්න බැරි තරම් විශාල මනස හිතක් තියෙන කියලා. ඒ නිසා මේ කොතනකින් හරි මේ විප්ලවීය ක්‍රමයට ඒක තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන පටන් ගන්න. ඒක තේරුම් ගන්න වෙලාවේදී බොහොම පොඩි අත්දැකීමක් අපිට ලැබෙන්නේ. මොකද හැකි සංඥා වෙනවා. පින තියෙන බව තේරෙනවා ඊට පස්සේ එන ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික මල කහට කපලා ගියාට පස්සේ ඇතුලේ තියෙන දඹ රත්තරන තමයි තේරුම් ගන්න පුළුවන් වෙනවා තේරුම් ගත පස්සේ තේනවා තණ්හාව බලවත් තමයි පෙරදිච්ච වැටිච්ච කෙලසිච්ච හිතට නමුත් මේ සතිය වගේ ධර්මයක් ඉදිරියට ගත්තට පස්සේ ඒ තණ්හාව කොච්චර ඝන බහල් වුණත් වළංකාරයාගේ හත් දවසක වැඩ පොලුකාරයාට වරුවයි. තලාගෙන යන එකයි තියෙන්නේ තලන්න ගත්තාම කොයි එකක්වත් මොකක්වත් නැ කඩාගෙන යන්න පුළුවන්. ආන ඒ සඳහා ඒ හිතේ තියෙන හැකි සංඥාව දිනු කිරීම ඒ සඳහා හිතේ තියෙන මේ කුසල පක්ෂය දිනු පවණු කිරීම සඳහා තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ බැටරිය charge කරගෙන යන්නේ. අපිට මේ හැමදාම ඉන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් ඉදිරියදා අභියෝගශීලී ජීවිතයට ගියාට පස්සේ ඒක කනගාටුව පශ්චාත්තාවපයක් කරන්නේ නැතුව දුර්ලතනක් බලලා ඒක කඩාන කඩාන යන්න පටන් ගත්තට පස්සේ ඒ යෙදිච්ච අභියෝගවල තරමට තමයි චිත්ත ශක්තිය ලැබෙනවා අදිෂ්ඨාන ශක්තිය ලැබෙනවා ඉතින් ඒ සඳහා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා අපිට දෙන්න සහතිකයක් නැහැ ආයෝජනය කළ සාර්ථක වුණාට පස්සේ තමයි යාට කියන්න පුළුවන් අනේ වටිනවා මම මේ ගත කරපු ජීවිතය කියලා. ඉතින් ඒ විජේ දෘෂ්ටි කෝණකින් බලලා මේ ගත කරපු දින හතට සියලු දිනාටම අර්ථයෙන් ධර්මයෙන් සම්පූර්ණ වෙච්ච ජීවිත බවටපත් වේවා හොඳ වටිනා කාලයක් වටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ධර්ම දේශනා මාලාවේ නිමාවස්සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.